පෙන්වන පෙත ප්‍රතිපදාවයි අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. ඉතින් පසුගිය පාර දෙකේදීම ඒ ආශ්‍රව නැත්නම් ආශව වශයෙන් සඳහන් කරන මේ ධර්මතාවයේ පිළිබඳව අපි අපේ ශක්ති ප්‍රමාණයට නිර්වචනය කරගන්න අවබෝධ කරගන්න ජීවිතයට සම්බන්ධ කරගන්න එහෙම නැත්නම් භාවනාවට සම්බන්ධ කරගන්න උත්සාහ කළා. ඉතින් ඒකෙදී ආසව කියන පදය කතමෝච බික්කවේ ආසවෝ කියන පදය සරුවචනාංශේ ප්‍රශ්නයක් වශයෙන් අහලා උත්තරයට දෙන්නේ තයෝ මේ බික්කවේ ආසවා කාමාසවා භවාසවා අවිජ්ජාසවා කියලා ආශ්‍රව ධර්ම තුනක් මනුස්ස හිතක సంతානයක වැඩ කරනවා කාම ලෝකයේ පිළිබඳ ඇතියේ මත්වීම ආශාව අලි ගලි වාසය කරන ගතිය කාමාශ වශයෙන් සඳහන් කරනවා භවය විශේෂයි නැවත නැවත ඉපදීම නැත්තම් ඉතිරි පැතිරි වැඩිම සඳහා මේ භවාසාව කියන එක ඒ සඳහා ඇති ආශ්‍රව භවාසව වශයෙන්මුත් ඊට තුන්වෙනි වශයෙන් අවිජ්ජාසව කියලා නොදැනීම අන්ධකාරය මෝහය සම්බන්ධෙමුත් තියෙනවා මුලා ගතියක් මත් වෙච්ච ගතියක් මදයට ප්‍රමාදයටපත් වෙච්ච ගතිය. අන්නේ ඒ අවිජ්ජාව සම්බන්ධ වෙතිමත් ගතියට අවිජ්ජාසව කියලා කියනවා. පසුපිටවතික ඇත්තටම අපි කලේ මේන් අර කාමාසව භවාසව කියන දෙක සම්බන්ධ කරගෙන මේ ජීවි භාවනා ජීවිතයේදී ඒවා අපිට මුලිච්ච වෙන තැන් ආපాతගත වෙන තැන් මුණ ගැහෙන තැන් දැනගෙන ඒවා විශේෂයි මේ කර්මස්ථාන භාවනාව කටයුතු කරන යනකොට හමු වෙන මඟ සලකුණු ඒ මඟ සලකුණු සම්බන්ධයෙන් ලෑස්ති වෙලා නිවැරදි ක්‍රමයට ගියොත් ඒකට මුහුණ දෙන්නේ කොහොමද? ආදි වශයෙන් කියන ටිකයි අපි සාකච්ඡා කළේ. අද ඒ தত্ত্বය යටතේදී සරුවචනන්සේ ආශ්‍රව සම්බන්ධව ඉදිරිපත් කරන දෙවෙනි ප්‍රශ්නේ තමයි කතමෝච බික්කවේ ආශවාණං නිදාන සම්භවෝ මහනි මේ ආශ්‍රව සම්බන්ධව ආශ්‍රව ගැන සලකන කෙනෙකුට මේ ආශ්‍රව හටගන්නේ මොන නිදාණයෙන්ද මොන පදනමෙන්ද මොන ආසන්න කාරණාවෙන්ද නැත්නම් ආසා මේ ආශව හට ගැනීමට උදව්පකාර කරන්නේ මොකද්ද කියන ප්‍රශ්නේ අහනවා. ආසවන නිදාන සම්භවෝ. නිදාන කියන පදයේ සම්භවය කියන්නේ දෙකම එකම අර්ථ දෙන පදයක්. අවිජ්ජා භික්කවේ ආසවාන නිදාන සම්භවෝ. අවිද්‍යාව තමයි මේ ආශ්‍රව සම්බන්ධයෙන් හිතක ආශ්‍රව මේ ඇති වෙන්න ඒ හිතේ මෝඩකම මුලාව එහෙම නැත්නම් මෝහය පවතිනා තාකල් ඒ ආශ්‍රව ඇති කරනවා. ඉතින් මේ ආශ්‍රවයන් ඇතිකරන ආසන්න කාරණාව අවිජ්ජා වශයෙන් සඳහා කරනවා ඒ වගේම ආශ්‍රව ධර්ම තුනක් තියෙනවා කාමාශ්‍රව භවආශ්‍රව අවිජ්ජාශ්‍රව කියලා. එතකොට මේ ආශව ගණේටත් අවිද්‍යාව සඳහන් වෙනවා. ආශ්‍රවයන් හට ගන්න හැටියට මූල හේතුව වශයෙන්ුත් අවිද්‍යාව සටහන් වෙනවා. ඒ නිසා ඒක හරි අමාරුයි මේ දෙන්න එකිනෙකට ප්‍රත්‍යুৎපන්න වෙමින් අවිද්‍යාව ආසව හදන අතර ආශ්‍රව වලින් අනවත අවිද්‍යාව හදමින් මේ ගමන් කරන මේ චක්‍රය මා විසම චක්‍රයක් මේක හරි අමාරුයි තර්ක ඥානයකට එහෙම නැත්නම් අපේ සාමාන්‍ය සුත්තමේ ඥානයකට අල්ලන්නේ. ඉතින් ඒ නිසා ඒ සඳහා ඒ සුත්තමේ ඥාන නැතුවත් බෑ. ඒ සුත්තමේ ඥානය ඇතුව ඊගාවට ඒකට මේක හොඳට කල්පනා කරලා මේක අපි විසඳාගත යුතු ප්‍රශ්නයක්. මූල ධර්ම මේ ප්‍රශ්නයක්, දාර්ශනික ප්‍රශ්නයක්, ආධ්‍යාත්මික ප්‍රශ්නයක් කියලා. ඒ ගැන හොඳට හිතලා බලලා ප්‍රතිපදාවේදී ඉන්නකොටත් මේක සාමාන්‍යයෙන් සම්මත භාවනා ක්‍රම වලින් බේරන්න බැරි තරම් තාමත්ම සූක්ෂමයි. ඒ නිසා ආශ්‍රව සහ ආශව කියන මේ ධර්ම දෙක ඒක දැක ගන්නා සුල්ලේ ඒක නිදා ගෙවම් කරන සුල්ලේ කොටක්කල් භාවනා කරන්න වෙයි විශේෂයෙන්ම භාවනා කරනකොට සමහර විටක මේ දෙකෙන්ම ගැළවීමත් වෙයි නමුත් මේ උනේ මොකද්ද කියන එක ඒ වෙච්ච දේ තව කෙනෙකුට කියන්න යනකොට දැඩි අපහසුකකටපත් වෙනවා මොකද අපිට ඒ සඳහා වචන නැහැ මේ සාමාන්‍ය කාම ලෝකයේ තියෙන වචන වලින් විස්තර කරගන්න බැරි තරම් ඉතාමත්ම ගැඹුරු තත්වයක් තමයි තියෙන්නේ මේ ආශ්‍රවතා විද්‍යාව අතර ඇති සම්බන්ධතාවය. ඉතින් මේක යම් ප්‍රමාණයකට මේ ප්‍රශ්නයම වෙනත් පැත්තකින් ඉදිරිපත් කරනවා සම්මා දිට්ඨි සූත්‍රයේදී සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ ඒ ඒ ස්වාමීන් වහන්සේ ඒ ඒ සම්මා දිට්ඨි සූත්‍රයේදී අවිජ්ජා සංකාර විඥාන ආදී ඒ ද්වාදස ආකාර වූ පටිච්ච සමුප්පාදය විස්තර කරගෙන යනවා. ඉතින් එතෙන්දී ජාති ජරා ව්‍යාධි මරණ ආදී වූ ඒ ලෝකයේ පිළිගන්න මේ දුක්ඛ දුක්ඛයට හේතුව නිදාන සම්භවය ගැන සාකච්ඡා කරනකොට ඒ ස්වාමීන් වහන්සේ ජාතිය නිසායි මේ ජරා මරණ ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනච ඇති වෙන්නේ කියලා ජාතිය සඳහා ඇති ආසන්න කාරණාව නිදානීය ජාත්‍යරා ව්‍යාධි මරණකින් මුළු දුක් කඳම සඳහා ඇති ආසන්න කාරණාව මේ භවය භව භවය නිසා ජාතියක් ඇති වෙනවා ජාති නිසා ජරා මරණ ශෝක පරිදේව ඇති වෙනවා කියලා ඒ ධර්ම න්‍යාය විස්තර කරගෙන යන්නේ ඒ ඒ ධර්මේ නැති ආසන්න කාරණාව සාකච්ඡා කරන්නේ ඉතින් එතෙන්දී ආස මුල පටන් ගන්න අවිද්‍යාවට ගෙනල්ලා අවිද්‍යාවට මූල හේතු අහනවා අපි දන්නේ අවිද්‍යාවච්ච සංකාර සංකාරපච්ච විඥාන කියලා. නමුත් අවිද්‍යාවට නිදාන සම්භවය අහනකොට කියන්නේ ආසව කියලා. ආසව නිසා අවිද්‍යාව හට වෙනවා. අවිද්‍යාව නිසා ආසව හට ගන්නවා. ආසව යම් කිසි දවසක නැති වුණා නම් ඒ හිතේ අවිද්‍යාව තියෙන්න බෑ. අවිද්‍යාව නැත්නම් ඒ හිතේ ආශ්‍රව තියෙන්න බෑ. ඒ නිසා චීනාශ්‍රව අවිද්‍යාව දුරු කළ රහතන් වහන්සේගේ අවිද්‍යාවත් නැහැ ආශ්‍රව ධර්මත් නැහැ. නිසා මේ දෙන්න අතරේ පුදුම විදිහේ වටවලල්ල යෑමක්, චක්‍ර කරකැවීමක් සිදු වෙනවා. ඒ නිසා අවිද්‍යාව අපිට ආසවලට හේතු සම්භාවයක් වශයෙන් දැනගන්න වෙනවා. ආසව නිසා නැවතත් අවිද්‍යාව කස කැවිලා පණ පෙවිලා එන හැටිකුත් අපිට තේරුම් ගන්න සිද්ධ වෙනවා. මෙන්න විදිහකට කියනවා නම් ධර්මානුකූලව මේකට කියන්නේ මේ දෙන්න ප්‍රත්‍යুৎপন্ন ධර්ම. ආශ්‍රව ඇතිතාක් අවිද්‍යාව ඇතිනවා. අවිද්‍යාව ඇත්තාකල් නැවත ආශ්‍රව ඇති කරනවා. මේ විදිහ විසම චක්‍රයක් මේක දුවන්නේ. ඉතින් ඒ නිසා ඒ භාවනා කරනකොට <clears throat> මේ ප්‍රශ්නේ හරහා නිමන් ලැබෙන නැත්තන් කියන්නේ පඤ්ඤා විමුක්ති කියලා. ප්‍රඥා විමුක්තිය ලබන යෝගාවචරය විමුක්තිය ලබන්නේ මේ ආශව සහ ආශව අවිද්‍යාව අතර ඇති ගැටේ ලිහිමින් චේතෝ විමුක්තිය වශයෙන් නැත්නම් සමත යානික වශයෙන් නිවන් ලබන කෙනා මූණ දෙන්නේ වේදනා පත්‍ය තණ්හා කියලා මේ තෘෂ්ණාව තේරුම් ගැනීම. ඒ නිසා භාවනා ක්‍රම දෙකක් ලෝකේ තියෙනවා. තණ්හාව අවබෝධ කිරීමෙන් තණ්හාව දුරවන් කිරීමෙන් ප්‍රධාන වශයෙන්ම එහෙම නැත්නම් ද්වාදසාකාරයේ වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන කියන සම්දිස්ථානයේ කැඩීමෙන් යම් කිසි කෙනෙක් නිවන් ලබනවා නම් එයාට කියනවා චේතෝ විමුක්තියක් ලැබුවයි කියලා. චේතෝ විමුක්ති ඵලයක් කියලා. යම් කිසි කෙනෙක් මේ ආසව සහ අවිද්‍යාව දෙක අතර සම්බන්ධතාවය දිහා බලලා එතනින් ඒ පුරුක කඩලා ඇරියොත් ඒ කෙනා ලබන විමුක්තිය කියන්නේ පඤ්ඤා විමුක්තිය කියලා. ඉතින් ඒ නිසා මේ දෙගොල්ලගේ ක්‍රියා මාර්ග නැත්නම් ක්‍රමසාවිදී පෙත් දෙකක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ අවිද්‍යාව සහ ආශව කියන දෙක අතර ති සම්බන්ධතාවය හරහා එක කඩලා ඒකට පහර දීලා කටයුතු කරන යෝගාවචරයෝ විපස්සනා යානික ප්‍රඥා චරිත වලට වැටෙනවා. ඒ නිසා සමහර විටක ඒ ප්‍රඥා චරිතයට වැටෙන ප්‍රඥා චරිතයට ගෝචර වෙන ඒ පඤ්ඤා විමුක්තිය අර ශ්‍රද්ධා චරිතයට නැත්නම් සමත මාර්ගයෙන් යන කෙනාට ගෝචර නොවෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒ මාර්ගෙනුත් නිවන් ලබන්න පුළුවන්. මේ මාර්ගෙමුත් නිවන් ලබන්න පුළුවන්. ඒ නිසා අටුවාචාරින් වහන්සලා සඳහන් කළා තියෙනවා මේ සංසාරේ පැවැත්වීමට නිවන් නොලැබීමට හේතු පෙන්නකොට ආසන්න හේතුව තෘෂ්ණාව වශයෙන්ුත් දුරස්ත හේතුව ඈතින් තියෙන හේතුව අවිද්‍යාව වශයෙන්. ඒ නිසා අපි ආසන්න හේතු වශයෙන් තියෙන තෘෂ්ණාව ගිවන් කරන ගියාට පස්සේ ඒ ඇති වෙන පරිචය ඒ ඇති වෙන ක්‍රමසහ විදින නිසා ඒ කෙනාට තවත් පීවරකින් අවිද්‍යාවත් දුරුවන් කරලා ඒ සමත යානික ක්‍රමයට නිවන් ලබන්න පුළුවන් විපස්සනා යානික ක්‍රම යෝගාවචරය නිතරම ගැටෙන්නේ නියම අවබෝධ කරන්නේ මේ ආසව සහ අවිද්‍යා කියන දෙක අතර ඇති සම්බන්ධතාවය කැඩීමෙන් තමයි. ඒකට ගොඩාක් මේ තීක්ෂණ බුද්ධියක් අවශ්‍යයි. ඒක අතර තියෙන සම්බන්ධතාවය තාමත්ම සූක්ෂම නිසා. ඉතින් ඒ නිසා අපිට මේ පඤ්ඤා විමුක්තියක් කල්පනා කරන නැත්නම් ඒ පැත්තෙන් කල්පනා කරන කෙනාට මේ ආශව ධර්ම කාමාශව වශයෙන් භවආශව වශයෙන් අවිජ්ජාශව වශයෙන් වැඩ කරනවා ඒකට අවිද්‍යාව මුල් වෙනවා ඒ නිසා කාමාශවයට හිත යොදලා ලෝකේ තියෙන කාමවස්තු ඒ ඒ අවස්ථාවක් පාසා ඒ වගේ වැగిරෙන මෝදු වෙන ආශ්‍රව ධර්ම මේකයි කියලා වටහා ගැනීම හරහා ප්‍රඥාවක් උපයන්න පුළුවන් අපි මුගක් වෙලාට අද දවල් ධර්ම සාකච්ඡාවේදී මතු කරගත්තා වගේ අපිට රූපයක් පේනකොටම ඒ රූපය පිළිබඳව මනාපමනාප දෙක පහළ වෙනවා. ඒ මනාපමනාප දෙක රූපයත් එක්කම පෘථක් යන හිතේ දැනගත්තත් නොදැනගත්තත් අනිවාර්යෙන් පහළ වෙන දෙයක් බව අහලා හෝ එහෙම නැත්නම් උපදේශයක් වශයෙන් ලැබිලා හෝ දවසක යා එක දැකගත්තොත් මේ හැම රූපයක්ම අපිට ගොදුරු වෙන්නේ සංස්කාර වෙන්නේ ඒක මනාපහු අමනාප තියෙනවනම් පමණයි. යම් රූපයක මනාප අමනාප දෙක නැත්නම් අපිට ඒක අදාළ වෙන්නේ මතකෙට යන්නේ නැහැ. අපිට ඒක කිසිම ගැම්මක් ඇති කරන්නේ නැහැ. ගැම්මක් ඇති කරන සෑම රූපයකම සද්දකම, ගන්ධක රසයකම මේ මනාපමනාප දෙක පහළ වෙනවා. ආන්නේ මනාපමනාප දෙක මතුවෙන මතුවෙන දකින දකින රූපයක් පාසා, සද්දයක් ආසා, ගන්ධ රස පහසක් පාසා බලන්න පුළුවන් නම් ඉතින් එතකොට යාට මේ හැම දැකීමකම හැම ඇහිීමකම හැම ගන්ධ රස පහස දැකීමකම ආශ්‍රව ගලනවා මේ මනාපමනාප දෙක හරහා. ඉතින් එතකොට මේ බලන රූපේ විතරක් නෙවෙයි ඒ රූපේ නිසා මතුවෙන මනාපමනාප දෙකක් දැක ගන්න අසුලුව ගත කෙරුවොත් මනාපේ පහළ වුණොත් කාමයේ පැත්තට අදින බවත් අමනාපේ පහළ වුණොත් ද්වේෂයට එන්න පුළුවන් බවත් කියන මේ දෙක මේ දෙකට දොරටුවෙන් කොයි එකට හරි එකකට නිතරම ඉඩ තියෙනවා. මේ දෙකෙන් මූලික එහෙම නැත්නම් රාග අවස්ථාව තමයි කාමය ඒ කාමයේ හම්බෙන්නේ නැති වෙච්ච වෙලාවක ද්වේෂය මතු කරනවා මේ විදිහට අහන දකින්න ගන්ධ රස පහස බලන ඕනම චිත්තක්ෂණයක ඒ යෝගාවචරය දැනගත්තත් නොදැනගත්තත් එක්කම නාපේ එක්කම නාපේ පහළ වෙන ඉතාමත්ම කලාතුරකින් තමයි මනාපමනාප දෙකම සහිත එහෙම නැත්නම් මනාපයක් නැති අමනාපයක් නැති අදුක්කම සුඛ වේදනාව පහළ වෙන්නේ ඒ පහළ වෙන වෙලාවේදී ඒ පහළ වෙන වස්තුවක් දිහා නැවත නැවත බලන්නේ යෝගාවචරයේ විතරයි මම මේක නැවතත් කියනවා යම් වෙලාවක රූපයක් බලනකොට මනාපයක් කමනාපයක් පහළ වෙනවා නම් මනාප පහළ වෙන රූපේ දිහා නැවත නැවත බැලීම පෘථග්ජනය කරනවා අමනාපේ පහළ වෙන රූපෙ දිහත් නැවත නැවත බැලීම පෘථග්ජනය කරනවා ඒ දෙක අතරමැදි පෘථග්ජනයටත් අනන්තවත් මනාපමනාප දෙකම පහල කරන නැත්නම් මනාපමනාප දෙක මැද තියෙන එහෙම නැත්නම් සැප දුක දෙකම ගෙන දෙන්නේ නැති මධ්‍යස්ත විඳීමකුත් තියෙනවා. ඒකක් බලන්නේ නැහැ. එයාට ඒක බැලුවට මතක හිටින්නෙත් නැහැ. මොකද ඒකේ අදාළ නැහැ. <clears throat> නමුත් එතන මධ්‍යම ප්‍රතිපදාන නිසා යෝගාවචරයට පුදුරචාන් වාචි කියලා තියෙනවා. ඔබ මනාප පහළ වෙන දේවල් දැනගෙන ඇලෙන්න යන්න එපා. ඒතර කාමසුකල්ලි කාණේ උගෙට යනවා. අමනාපේ පහළ වෙනවා දිව අල්ලගෙන ගැලෙන්න ගැටෙන්න යන්න එපා. ඒතකොට අත්ති කිලමතාණුගේ පහළ වෙනවා. එහෙනම් බලාන ඉඳලා ඉඳලා ඉඳලා මනාපමනාප <clears throat> කියන්නේ. එහෙම නැත්නම් මනාපයක් නැති අමනාපයක් නැති නැත්නම් මධ්‍යස්ත දේ දිහා නැවත නැවත නැවත නැවත බැලීමෙන් හිත චිත්තක්ෂණයක් පාසා කාමාශවයන්ට එඬ දෙන්නේ නැති චිත්තසංතානයක් එහෙම නැත්නම් විඥාන ප්‍රවෘත්තියක් පැවැත්මක් දැක ගන්න පුළුවන්. අතට తాවකාලිකව හිත බේරගෙන යන්න පුළුවන් කාමාසෝට වැටෙන්නේ නැති වෙන්න උදාසීන අරමුණක් දිහා බලා සිටීම. ඒක තමයි අපි මේ ආනාපානය වගේ, සක්මන වගේ, පිම්බීම හැකිලිම වගේ අරමුණු අපිට කාමාසා ඇති කරන දේවල් නෙවෙයි. අපිට වෙන කුචු කවන, කුප්පන ගති ඇති කරන. ඒක දිහා බලා සිටීමේ යෝගාවචරය කාමාශව ඇතිවීමට ඇති ඉඩ ප්‍රයෝගයෙන් අහුරලා මනාපමනාප දෙකම සහිත වූ නැත්නම් මනාපමනාප දෙකම නැති වූ මධ්‍යස්ත වූ හිත දිගේ පවත්වාගෙන යනකොට ඒකට බාධාව තමයි යෝගාවචරයට මේ නීරසකම. මධ්‍යස්තරමනේ කිසිම උනන්දුවක් ඇති කරවන්නේ බල බලා ඉන්න මොකද උනන්දුවක් ඇති වෙනවනම් ආශාව පහළ වෙනවා. ආශාව පහළ වුණා නම් කර්ම රැස් වෙනවා. ආශ්‍රව වෙනවා. විද්‍යා අවිද්‍යාව වෙනවා. ඉතින් යෝගාවචරය එතකොට රණ්ඩු කරනවා. නමුත් පහළ වුණ නැත්තම් නීරසයි කියලා දාලා යනවා. <coughs> නිසයි කියලා කම්මැලි වෙනවා. ඉතින් එතකොට ඒ යෝගාවචරය මේ උත්සාහ කරන මේ අපි සටන් කරන්නේ අපි මේ කටයුතු කරන්නේ කාමාශව නැති කරන්න නිසා ඒ කාමාශව නැති තැන කම්මැලිකම තමයි එන්නේ. නීරසකම තමයි එන්නේ. මේක මේ කාමාශව නැතිකම මේ එන්නේ මම මේ තියෙද්දිත් මේ භවනා අධිකර කරගෙන යන්න ඕනේ කියලා දැනගන්න නම් යෝගත ලොකු ලෑස්තියක යන්න ඕනේ. ආන්නේ විදිහට ඒ ඒ භාවනා ක්‍රමෙ දිගට යනවනම් ප්‍රමාණයකට යම් දුරකට නීවරණ දුරු කරමින් කාමාශ්‍රයන්ගෙන් වෙන් වෙච්ච චිත්ත ප්‍රවෘත්ති ඇති කරගන්න පුළුවන්. ඊගාට භවශ්‍රවේ කියලා කියන්නේ ඒ කාම වස්තු මෙතනත් අතනත් මටත් අනුන්ටත් කොයි වෙලාවෙත් ලැබෙන්න දැන් මේ මොහොත ලැබෙන එක නෙමෙයි හෙටත් දරුවන්ට අම්මට තාත්තට අතන ගියත් මෙතන ගියත් මට ලැබෙන්න කරන ප්‍රයත්නේ භවේ පුරා පැතිරෙන ආශාව භවාස වශයෙන් සඳහන් කරනවා. භාවනා කරනකොට හොඳට හිත නිරාමිෂ වෙලා අපි නිරාමිෂ ශ්‍රද්ධාව තුලින් වීරිය තුලින් සතිය තුලින් සමාධිය තුලින් ප්‍රඥාව තුලින් ලොකු නිරාමිෂ ප්‍රීතියක් සුඛයක් ලබනවා. මේ නිරාමිෂ ප්‍රීතිය සුඛයත් හෙට ලබා ගන්න. මේ නිරාමිෂ ප්‍රීති සුඛයත් අම්මට තාත්තට දෙන්න. මේ නිරාමිෂ ප්‍රීතිය සුඛයත් අයියට මල්ලිට දෙන්න පැතිරෙන ආශාවට කියන භව ආශාවයි කියලා. දැන් මේ මොහොතේ Tamanට නිරාමිෂෝ ලැබිච්ච, භවනා ලැබිච්ච, නිවරණ රෝඩෙන් දුරු වෙච්ච කම ලැබිච්ච, දුරු වෙච්ච කම නිසා ලැබිච්ච ඒ භාවනාමය සහැල්ලු ගම, ආලෝකය, ප්‍රීතිය, සුඛය පහළ වෙනකොට හිත ඇතුලෙන් ආශාවක් එනවා අනේ මේ වටිනා නිරාමිෂ සුඛය අසවලාට දෙන්න නැත්තම්, අතෙන්දිත් ගන්න නැත්තම්, හෙටත් ගන්න නැත්තම් කියලා ඒ පිළිබඳව දුවන මොහොදු වෙන ඒ මත්වෙන ගතියට කියනවා භවආශ්‍රය කියලා. ඉතින් ඒ නිසා යෝගාවචරය සාර්ථක වේගන යනකොට කාමාශ්‍රය කපාගෙන මධ්‍යස්ථ අරමුණක් දිගේ ගිහිලා නී කම්මැලිකම නීරසකම දැනගෙන ඒත් ගණන් ගන්න තෝ දිගට කරන ගියාම ඔන්න එන්න පටන් ගන්නවා භාවනාමය ප්‍රීති සුඛ. ඉතින් එතකොට යෝගාවචරය ඒ කල්ලාගෙන සැලසුම් හදන්න හදනවා. ඒ තුලින් ඇති වෙන පටලවිල්ල භවආශව හරහා මේ යෝග ජීවිතයට ලැබෙන කරදරයක් අංකටොලක් විදිහට දකින්න පුළුවන්. ඒක සිද්ධ වෙන්නේ අර කාමාසවල ජයගත්ත යෝගාවචරයට ඒ පාරේ යනකොට ඉස්සරහම් වෙන ඉතුරු වල, ඉතුරු අභියෝගේ, ඉතුරු දුර්ග මාර්ගය තමයි භවආසවේ. ඒ නිසා ඒ විදිහට භවආසව දුරු කරනවා. නමුත් අවිජ්ජාසව මේ සම්බන්ධව කතා කරනකොට කියන්නේ මේ ගමනේ යනකොට කියන්නේ යෝගාවචරය යම් අවස්ථාවක හිත නීවරණයන්ගෙන් ආකීර්ණ වෙලා නිවර්ණේ සංකීර්ණ වෙලා නිවර්ණයෙන් කැලිසලා තියෙන තාක්කල් ඒ යෝගාවචරයට අවිද්‍යාවේ පට තිරපට ඇරලා දැක ගන්න හම්බ වෙන්නේ ඒ නිසා අවිද්‍යාව ආශ්‍රවයක් වශයෙන් හෝ වේවා නැත්නම් ආශ්‍රව වලට නිදාන සම්බය වශයෙන් හෝ වේවා ඒ අවිද්‍යාවේ නපුරු ආදීනවය නපුරු බලපෑම නැති කර ගැනීම සඳහා යෝගාවචරයට නීවරණයන් తాවකාලිකව හෝ යටපත් කරගත්ත මානසිකත්වයක් අවශ්‍ය කරනවා. අපි ඒකට කියනවා සමත සමාධිය කියලා නැත්නම් ධ්‍යාන සමාධිය කියනවා. එහෙම නැත්නම් විපස්සනා විදිය ඇති කරගන්නා වූ චනමාත්‍ර සමාධිය, ක්ෂණික සමාධිය කියලා කියනවා. ඒ සමාධියේදී ඒ යෝගාවචරය අර කරපු කාමාශවහරහ නැති කිරීම සඳහා කරන සතර නිසා හෝ වේවා අරමුණේ වැඩි වේලාවක් නිරසකම තීද්දි හරි කමන්නේ හොඳට භාවනා කර කර ගිහිල්ලා ඒ යෝගාවචරයට වැටුණා නම් දැන් නීවරණ නැතුව අරමුණේ මූණට මූණ දාලා පවත්වාගෙන යන්න පුළුවන් කියලා. එතකොට ඒ යෝගාවචරයට ඒ බලාගෙන ඉන්න අරමුණේ ඇතුළන්තේ එහෙම නැත්නම් ඒකේ ධාතුව ධාතු මනසිකාර ස්වභාව ලක්ෂණ මුලැමැදාග හොඳට දැක ගන්න පුළුවන්. සමීප ඇසුරක් එන්න පටන් අර ගන්නවා. අන්නේ සමීප ඇසුර එනකොටම යෝගාවචර තේරුම් ගන්න ඕන දැන් ওই නීවරණ බාධාව නීවරණ වල තියෙන නපුරු බලපෑම අඩු වෙන්න අඩු වෙන්න තමයි අරමුණේ විස්තර කියන්න පුළුවන් වෙන්නේ. අරමුණේ විස්තර දැක ගන්න පුළුවන් වෙන්නේ. අරමුණේ විස්තරට රස වෙන්නේ. අරමුණ විස්තර දිහාට ප්‍රිය වෙන්නේ. ඉතින් ඒ නිසා ඒක ඒ අරමුණ දිහාවට කිට්ටු කරන ප්‍රයෝග කරනත් කරන්නත් ඕනේ. මානසික කාර්ය යොදවමින් භාවනා කරන්නත් ඕනේ. කර කර යනකොට නීවරණ බාධා තියෙන කල් තියෙන තාක් අරමුණට හිත යන්නේ නැහැ. මූණට මූණ දාන්නේ නැහැ. දැක්කට අරමුණේ විස්තර කියන්න හිතෙන්නේ නැහැ, බලන්න හිතෙන්නේ නැහැ, පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ යෝගාචර විශාල අසමතුලිතතාවයක අසමබරතාවයක ගත කරන්නේ. නමුත් යම් වෙලාවක ප්‍රයත්නේ සාර්ථක වුණොත් ඒ නීවරණ ධර්ම වලාකුලක් හඳ වහගෙන තිබුණු වලාකුලක් අයින් වෙලා හඳපෑය වාගේ ඒ යෝගාවචරයට අරමුණ හොඳට සාංශුද්ධෙන් බලා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ආන්නේ බලා ගන්න පුළුවන් తত্ত্বය හම්බුණාට පස්සේ ඒ යෝගාවචරයට මේ කියන මානසිකත්වය මේ කියන චිත්ත ප්‍රවෘතිය තේරුම් අරගත්තේ නැත්නම් ඒ වෙලාවේදී ඇති වෙන ප්‍රීතිය සුඛය නිසා ඒ අනුව රස වින්දනයට වැටුනොත් ඉස්සලා කිව්වා වගේ භවආසවයට වැටිලා අමාරු වෙටින්න පුළුවන්. ඒ නිසා යෝගාවචර දැනගත්තොත් දැන් නම් ඔන්න తాවකාලිකව අවිද්‍යාවේ නපුරු බලපෑම අඩු වුණා. නීවරණ බලාකුළු අයින් වුණා. දැම්මට යන්තම් අරමුණ පේනවා. මම දැන් නැවත නැවතත් අරමුණීමේ ස්වභාව ලක්ෂණ, අරමුණීමේ ධාතු, අරමුණීමේ මුලැමැදාග හොඳට ආසන්නව, උත්සන්නව, සමීපව බලන්න හිටියොත් මට ඒ හම්බෙච්ච ඉඩපාඩුවේ කාමාසෝට ඉඩ දෙන්නේ නැතුව අපහාස වලට ඉඩ දෙන්නේ නැතුව අවිජ්ජාසවත් තුනී කරගෙන ඉදිරියට යන්න පුළුවන් කියලා ඒ යෝගාවචරය හරියට වාසි විලඳ පොළ ලැබිච්චාම වහවහ වෙලඳන් කරලා Tamange ලාභය හොවා ගන්නා වූ දක්ෂ වෙලෙන්දෙක්සේ. ඒ අවස්ථාවේ වැඩ ගන්න. ඒ අවස්ථාවේ වැඩ නොගන්නේ විවිධ හේතු නිසා එකක් තමයි ඊ타ත්ම අශීරු නීරස කම්මැලි කරන තත්ත්වයක් ගෙවම් කරගෙන අරමුණ කිතුනාට පස්සේ යෝගාවචරයට භාවනාමේ ප්‍රීතිය සුඛය ඒකාග්‍රතාවය එහෙම නැත්නම් සමාධිය ශ්‍රද්ධාව වීර්ය වැඩෙනවා මේ වැඩිච්ච එක අබිරමණය කරන්න පටන් අරගත්තොත් ඒකත් ආය නිවර්ණයක් වෙනවා ඒ අබිරමණය කරන වෙනුවට මෙතෙන්ට නිකන් උදව් කරපු අරමුණ හොඳට විස්තර සහිතව ධාතු මනසිකාර්ය හරහව මුලමදාගාරව ගියොත් ඒ යෝගාවචරයට එමින් එමින් එන්න තිබුණ කාමාශව දුරවන් වෙලා භවආසයක පටල වෙන්න දෙයක්වත් නැහැ. දැන් අවිජ්ජාසව දුර්වල වුණා. මේ වෙලාවේ හැමදාම හම්බ වෙන්නේ මේ හම්බ වෙච්ච වෙලාවේදී වහවහ අරමුණට යන්න ඕනේ කියලා හරියට දැනගෙන කටයුතු කරන්න නම් ඒ යෝගාවචරය මේ ආශ්‍රව ධර්ම තුන් ආකාරකින් මට බලපාන බවත් මුලින්ම මුලින්ම කාමාශවේ අයින් කරගෙනයි මම ඇස් දෙක වැහුවේ. කාමාශවේ අයින් කරගෙනයි මම සද්ද ඇහිම නතර කරේ. කාමාශවේ අයින් කරගෙනයි මම නාසයෙන් දිවෙන් වෙන කටයුතු නතර කරේ කාමාශය අයින් කරගෙනයි මේ මධ්‍යස්ථ අරමුණක් වෙන ආනාපානේ නැවත නැවතත් ඇසුරු කළේ ඒ වෙනකොට තිබුණ කම්මැලිකමත් යටපත් කරගත්තේ කියලා එන්න තියෙන කාමාශය දිගටම නැතර කරන බව දැනගන්න පුළුවන් මේ ප්‍රයත්නයේ සාර්ථකත්වය නිසා Tamanට ඇති වෙන ශ්‍රද්ධාව වීර්ය ප්‍රීති සුඛ නිසා එතන ඇලී ගලී ගත්තොත් අවාසවයක් වෙනවා මේක මම ඒක කරන්න දෙන්නත් බෑ ඒක කෙරුවොත් වෙන්නේ මොකද ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ අමාරුක වැටුණා. ඒ නිසා ඒක වෙන්නෙත් නැහැ කියලා ගියොත් ඒ යෝගාවචරයට මේ තුනී කරගත් අවිජ්ජාසවහරහ අරමුණේ ධාතු මනසිකාර පැත්තට හිත යොදවන්න පුළුවන්. නමුත් ඒක වාසි වෙලඳ පොලක් හම්බෙච්ච වෙලාවේදී වහ වහ වෙලඳම් කරගන්නා වගේ පාවිච්චි නොකරනද අවිජ්ජාසවය තමයි බලපාන්නේ මේ අවිජ්ජාසවය විවිධ ක්‍රමේ යෝගාවචරයට බාධා කරනවා. නීවරණ නැති වෙනකොට ඇත්තටම අවිජ්ජා අවිජ්ජා තුනී වෙනවා. නමුත් මේ <clears throat> අටුවාචාරින් වංශලා පෙන්ලා දෙනවා මේ අවිද්‍යාව මේ විදිහේ ශූන් කාරණා නොදැනීම නම් වූ අපපටිපත්‍ය අවිද්‍යාවක් වෙන්න පුළුවන්. මේ භාවනා ගමනේ මේක සුත්තමේ වශයෙන් අහලා නැහැ. සාමාන්‍ය බහුසුත නැහැ. දන්නේ නැහැ. ඒක අපපටිපත්‍ය අවිද්‍යාව කියනවා. ඒක පිටිපස්සේ තියෙනවා මිච්ඡා ප්‍රතිපත්‍ය විද්‍යාව. හරි දේ වැරදි කියලා හිතන වැරදි දේ හරි කියලා හිතාගෙන ඉන්න මේ මාර්ගය අමාර්ගය දෙක නොදන්නා විද්‍යාවක් තියෙනවා. මේ විදිහට බලනකොට මේ අවිද්‍යාව යෝගාවචරයට දෙතෑවරව පහර දෙනවා. ඉතින් එයින් නොදැනීම මේ කාරණා දන්නේ නැතිකම අපි බණ අහලා අයින් කරන්න වෙනවා. බණ අහලා දැනගන්න. තමයි මේ ගමන යනකොට විශේෂයෙන්ම මේ පඤ්ඤා විමුක්ති යෝගාවචරය විපස්සනා යෝගාවචරය ඉදිරියට යනකොට යනකොට ඒතෙන් දෙතෙන්ට අවශ්‍ය සටන් උපක්‍රම පාවිච්චි කරමින් ක්‍රමසහ විදි පාවිච්චි කරමින් මේ හතර දිනා ගන්න ඒ සඳහා මූලික දැනුම අවශ්‍යයි. මූලික දැනුම හරහා අපපටිපත්‍ය අවිද්‍යාව අයින් කරන්න පුළුවන්. දැනුම දීලා නොදැනුම අයින් කරන්න පුළුවන්. නමුත් මේ මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව ෂට ක්‍රමවලට මායාවී ක්‍රමවලට එහෙම නැත්නම් වංචනික ක්‍රමවලට යෝගාචරහිත කරකවනවා. ඒ නිසා සාරය අසාරය වශයෙන් පේනවා ඒ වෙලාවට. අසාරය සාරය වශයෙන් පේනවා. ඉතින් ඒ නිසා අසාරේ සාරමතිනෝ සාරේ චාසාර දස්සිනෝ තේ සාරං නාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා කියලා ਸਰවත්‍යංශය සඳහන් කරනවා. ඒ හම්බෙන අවස්ථාවේදී මාර්ගය මේකයි සාරය මේකයි මට මේ යහපත් ප්‍රතිඵල ගෙන දෙන මාර්ගය කියලා මේකයි කියලා මාර්ගයේ මාර්ගයේ වශයෙන් තේරුම් ගන්නව වෙනුවට අසාරය අමාර්ගය මාර්ගයේ වශයෙන් තේරුම් ගත්තොත් ඒක නා කවදාකවත් සාරයක් සාක්ෂාත් කරන්නේ අධිගමනය කරන්නේ නිර්වේදේ කරන්නේ ඒ මොකද යාගේ මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව මුලහ කරනවා අවස්ථාව මායාකාරී කරනවා ඉතින් මේ මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව දුරු කරනවා කියන එක ඉගෙනීමෙන් කරන්න බෑ. මේ කියන්නේ ෂටගතිය. හිතේ තියෙන නැති ಗುಣ කියාපාන ඇති නුගුණ වසංගනව චපල ගති පින්නනවා. එහෙම නැත්නම් හිත විපල්ලාස වෙනවා. විපිරියාස කරනවා. ඉතින් එතකොට මේ යෝගාවචරයට මේ මිච්ඡා ප්‍රතිපatti අවිජ්ජාව දුරුහන් කිරීම ඉගෙනීමෙන් කරන එකක් නෙවෙයි. ඒ යෝගාවචරය ලෑස්ති වෙලා යෑමෙන් මේ විදිහට නීවරණ දුරු වේගන යනකොට මේ ප්‍රඥප්ති ශේස්ත්‍රයේ ඉඳලා හිත පරමාර්ථ ශේස්ත්‍රයට මාරු වෙනකොට එන තමයි රූප ධර්ම ඊටාම සූක්ෂම වෙලා ගැවිගෙන යනකොට යනකොට එහෙම නැත්නම් කියනවා රූප ධර්ම ශේස්ත්‍රයේ ඉඳලා හිත නාම ධර්ම ශේස්ත්‍රයට මාරු වෙනකොට සම්පූර්ණ භාවනාව අඩනින්දක සිද්ධ වෙනවා වගේ සිද්ධ වෙනවා හීන ලෝකයක සිද්ධ වෙනා වගේ සිද්ධ වෙන්නේ. මිරිඟුවක් දකිනා වගේ සිද්ධ වෙන්නේ. මායාකාරී තැනක සිද්ධ වෙන්නේ. එච්චර තලස්ථාන වෙච්ච පළපදියම් වෙච්ච ගතියක් නැහැ. බොහොම හෙල වෙන කම්පන වෙන මඩේ හිටෝපු ඉන්න වගේ හිටින වෙලාවක් කියනවා. ඉතින් එතනදිත් මේ හරිද මේකයි නරකද මේකයි කියලා අර හෙලෙත් ආඩුවෙත් ඉඳගෙන විනිශ්චය කරනවා කියන එක ඒක ඒ තරම්ම සැලසුම් කළා කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒක නිසා යෝගාවචර දැනගන්න වෙනවා භාවනා නොකරන කාලේ හිතපු නැති දැකපු නැති බලාපොරොත්තු නොවිච්ච අමතර ප්‍රශ්න වගයක් බොහොම සූක්ෂම දාර්ශනික ප්‍රශ්න වගයක් බොහොම සූක්ෂම මූලධර්මයේ ප්‍රශ්න වගයක් මේ භාවනා කරනකොට මතුවෙනවා. අන්නේ මතුවෙන දේ හරියට පටහැරලා බේරුම් ගන්නේ නැත්තම් බේරුම් ගත්තේ නැත්තම් කෙලසීමක් හෝ පවක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් කාලේ නාස්ති වීම සිද්ධ වෙනවා. ඉතින් ඒක දැනගෙන එතනදී පට බේරා ගන්න නම් මේ ආශ්‍රව ධර්ම මතුවීමට හේතු වෙන්නා වූ අවිද්‍යාව දිථාවර වැඩ කරන බවත් මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාවක් විතර වැඩ කරපම ෂට ප්‍රඥා මතුවෙනවා. අර්ධ දැනුම වැඩ කරන්න පටන් ගන්නවා. අපටිපත්‍ය අවිද්‍යාව මතුවෙනවා මේ කරුණ අහලා නැහැ, දන්නේ නැති නිසා. ආන්නේ දෙක තඩමාරු කරන වෙලාවේදී මේ යෝගාවචරයට තමන්ගිම ක්‍රමසා විදි හරහා තමයි මේක තේරුම් ගන්න ඉදිරියට යන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා එතනදී මේ අවිද්‍යාව ක්‍රියාත්මක වෙන හැටි හරීම මේ මායාකාරී විදියට ක්‍රියාත්මක වෙන්නේ. නිකන් අපි නිදර්ශන වශයෙන් නිදර්ශන වශයෙන් අද දවල් ධර්ම සාකච්ඡාව මම නැවතත් මතු කර ගන්න උත්සාහ කරනවා. අපිට මනාප රූපයක් දකින්න. ඒ මනාප රූපේ දකින්නකොට ඒ යෝගාවචරයට හැකියාවක් එනවා. කුසලතාවයක් එනවා මේ රූපයත් රූපේ නිසා ඇතිවෙච්ච මනාප භාවයත් කියලා දෙක වෙන් කරන්න. මේ දෙක වෙන් කරනකොට මට ටිකක් විස්තර කරලා දෙන්න වෙනවා රූපය කියලා කියන්නේ Tamange සඩින්ද්‍රයන්ගෙන් පරිබාහිර වෙච්චි බාහිර අරමුණක්. අපි දවල් ගත්තේ රෝස මලක් කියලා. එතකොට මේ බාහිර ආරම්මණය පරිසරයේ තිබිලා ඇවිල්ලා වර්ණ රූප ස්වභාවයෙන් මේ චක්කු ප්‍රසාදේ ගැටෙනවා. ඒක එක ඡායාව කැමරාවක දලසේ අපටි පිළිඹු කරන්නසේ අපි ඇහැගෙන බලනවා නම් දෘෂ්ටි ප්‍රතානේ ඒකේ ඡායාව පිළිඹුව මායාව වැටෙනවා. ඒ වැටෙනකොට ඒක පිටසිට ඇතුළට එන එකක්. ඒ රූප ඒවට කියනවා මේ ආලෝක තරංග කියලා. මේ විද්‍යාවෙන් අපි භාවනාවේදී ලෝකේ ධර්ම කියනවා කියන වර්ණ රූපේ ඇවිල්ලා ඇහැට වදිනවා කියලා. වදිනකොට ඇති වෙන මනාපේ ඇතුලේ ඉඳලා පිටතට එන එක. දැන් මේ යෝගාවචරයට මේ පිටේ ඉඳලා ඇතුලට එන රූපයත් ඇතුලේ ඉඳලා පිටට යන මනාපයත් දෙක තේරෙන්නේ දෙකම පිටේ ඉඳලා ඇතුලට ආවා. දෙකම පේන්නේ මේ රූපෙම තමයි මනාපෙ තිබ්බේ. ඒ රූපේ එනවත් එක්කම මම ඉතින් මොකද කරන්නේ? ඉතින් රූපෙත් එක්කම මනාපේ ආවා. ඉතින් ඒකෝට ඒ යෝගාචර කවදාකවත් නිවනක් ලබන්න බෑ. අර වෙන රූපේ අනිවාර්යයෙන්ම මනාපේ තිබ්බා. රූපේ ගන්නකොට මනාපෙත් එනවා. ඒක නම සරුවචනාංශ කියන මේක හොඳට අර නීවරණ නැති හිතින් බණ අහලා ලෑස්තිලා බලන්න කියලා මේ මනාපය තියෙන්නේ ඇතුලේ ඒක මේ රූපෙට වක් කරනවා ආශ්‍රවයක් වශයෙන්. රූපේ පිටින් ඉඳලා ඇතුලට එනවා මේ දෙක එකතු වෙනකොටම මේ දෙක දෙපැත්තෙන් ඇවිල්ලා අප්පුඩියක් ගන්නවා වගේ අත් දෙකෙන් ඒ සද්දේ එනකොට ඇතුලේ තිබිච්ච දේ මනාපේ වශයෙන් එළියට ගියා පිට තිබුණු වර්ණ රූපය ඇතුලට ආවා මේ දෙක දකිනකොටම අපි මේ ඇතුළට එන දේ පිට වෙන දේ වෙන් කරලා තේරුම් බේරුම් කරගන්න බැරි වුණා නම් දෙකම පිට ඉඳලා ආවා කියලා හිතන එක තමයි පෘථග්ජනයාගේ තියෙන මෝහය. මොකද සතියෙන් හොතට බැලුවොත් ඇතුලේ තියෙන සංකල්පේ මේ රූප බලන්න තියෙන ආශාව නැත්නම් මේ මේ බලන මාල පිළිබඳව Tamanට පරණ තිබුණු සංඥාව නිසා ඒක පිටතට එනවා ඇතුළේ පිට තිබුණු වර්ණ රූපය ඇතුළට එනවා මේකෙදී ਸਰුවචනාංශය කියන අපි මේ සූත්‍රයේ මුලින්දීම ගත්තේ මේ කාමය කියන මාතෘකාවයි ඒකෙදී කියනවා මේ පිටේ ඉඳලා ඇතුළ එන එකට කාම ගුණ කියන නමයි ආර්යයන් වහන්සේලා කියන්නේ කියලා. කාම ගුණය කියලා කියන්නේ ඇතුළත තියෙන ආසාව අවස්සන්න පුළුවන් ගුණයක් තියෙනවා වර්ණයේ එනතම මේ රෝසමලේ වර්ණ సంతානි නමුත් ඇතුළතයි තියෙන්නේ මනාපමනාප දෙක ඒක පුරුෂයාගේ සංකල්පවලයි තියෙන්නේ ඉතින් ඒ නිසා සරුවචනාංශේ සඳහන් කරලා තිනවා සංකප්ප රාගෝ පුරිශස්ස කාමෝ නතේ කාමායානි චිත්‍රානි ලෝකේ මිනිස්සුන්ට තියෙන්නේ කාමාශව ඇති වෙන්න අර ඇතුලේ තියෙන සංකල්ප රාගයයි නමුත් මේ බාහිරයේ තියෙන විචිත්‍රත්වයේ නෙමෙයි කාමය කියන්නේ කියලා. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නති කාමායානි චිත්‍රානි ලෝකේ. මේ කාම එළියේ තියෙන මේ විචිත්‍ර රෝසමල නෙවෙයි කාමේ. කාමේ තියෙන ඇතුලේ ඒක Taman ඒ සංකල්පයට දක්වන ආශාව. ඒ නිසා සංකප්ප රාගයයි ලෝකයා සංකප්ප රාගයයි Taman සැලකිලිමත් වී යුතුයි. භාවනා කරන කෙනා විඥාසෝය ගැන හිතන කෙනා ආශව දැනත කල්පනා කරන කෙනා දැනගන්න ඕනේ දකින දකින වස්තුවක් එනකොට ඒකට වැగిරෙන ඒකට මෝදු වෙන මනාපය හා අමනාපය වස්තුවේ ගුණයක් නෙවෙයි තමන් වක් කරන දේ ඒ නිසා සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ තිත්තේව චිත්‍රානි තතේව ලෝකේ උඹ බලපං උඹෙන් මතුවෙන මේ සංකල්පය ඒ විචිත්‍රකම ලෝකෙ එහෙම තිබිච්චාවයි. වර්ණ වර්ණ ලස්සන ඇති කරන රෝස මලක් වෙන්න පුළුවන් අසුචි පිටක් වෙන මොනවා හරි ඒ ලෝකේ විචිත්‍රකම එහෙම තිබිච්චාවයි උඹ සැලකිලිමත් වෙන්න ඕනේ මේ අවිජ්ජාසය ගැන හිතන යෝගාවචරය ආශ්‍රව ධර්ම ගැන භාවනා කරන යෝගාවචර මේ වැගිරීම ඇති කරන්නේ ඇතුළත තියෙන තමන් ගෙනාපු රුචි අරුචිකම් අනුව තමන්ගේ පෞරුෂත්වය අනුව තමන්ගේ සංකල්ප අනුව ඒ සංකල්ප ටික ගැන සැලකිලිමත් වෙනවනම් සංකප්ප රාගෝ පුරිසස්සකාමෝ තිත්තේව චිත්‍රානි තතේව ලෝකේ අතෙත්ත දීරෝ විනේති ඡන්දා ඒ නිසා මේක දන්නේ දීර පුරුෂයා භාවනාවේදී මේ මේ සටන හරියට ක්‍රියාත්මකයේ දීර පුරුෂයා විනේති ඡන්දන් තමයි දෙන කුසල ඡන්දයයි විනේනේ කරන්නේ බාහිර ලෝකේ හදන්න යන්නේ නැහැ බාහිර ලෝකේ නෑ මට්ටම් කරලා කරන්න පුළුවන් දෙයක් කාමේ තියෙන්නේ බාහිර ලෝකේ නෙමෙයි ඉතින් මේ දෙක වෙන් කරන්න මම දෙන්නේ සාමාන්‍ය මේ සරල උදාහරණයක්. මම හිතනවා ඒ උදාහරණේ සමහර විටක මේ අපි මේ ඇති කරගත්ත સંદર્ભ ටිකක් විස්තර කරනවා කියලා. දැන් අපි ආශ්වාස ප්‍රශ්වාස කරනකොට ඒ යෝගාවචරය තල්ලු කරලා තල්ලු කරලා අහනවා තල්ලු කරලා ගෙනියනවා ඉස්සල්ලාම කයට හිත යොදන්න. කයට හිත යොදලා හොඳට ඒක තැම්පත් වෙනකොට ඔන්න හිබේම ආස්වාසේ පස්වාසේ පේනවනම් පිම්බි මහැකිලින් පේනවනම් ඒක ආරමුණු කරන්නයි කියලා. එතකොට මේ යෝගාවචරය අපි හිතමු දක්ෂයි සූරයි ඒ කය බල බල ඉඳලා ආස්වාද ප්‍රසආදේ හිත දාගන්න පුළුවන් වුණා. ඊට පස්සේ කියනවා මේ ආස්වාද ප්‍රසආසයේ සිටින තැන මුළු කයෙම නෙවෙයි කොහරි එක ප්‍රදේශයක මේක සිද්ධ වෙන්නේ. අන්නේ සිද්ධ වෙන හැපෙන ප්‍රසිද්ධ ස්ථානේ කොටු කරගන්නයි. එතකොට කියනවා මේක උඩුකයේ සිද්ධ වෙන්නේ යටිකයේ නෙවෙයි. ආ හොඳයි. එහෙනම් උඩුකයේ හිත තියාන භාවනා කරනකොට යටිකයට එහෙමම තැම්පත් වෙන්න දෙන්න. ඊට පස්සේ උඩුකයේ කොතනද සිද්ධ වෙන්නේ? ආ එතකොට සමහරට වෙනවා උඩුතොලිය හැපෙනවා. නැත්තම් වම්නාස්පුඩුවේ ඇතුල් පිටිය වැදෙනවා. නැත්තම් දකුණුනාස්පුඩුවේ ඇතුල් පිටිය වැදෙනවා. කොහේ හරි කියලා ඉතින් එයාගේ ඒ කාය විච්ඡේදන ක්‍රමයේ හැටියට තන අහුවෙනවා කියලා හිතමු. එහෙම අහුණාට පස්සේ දැන් කියනවා යෝගාවචරයට මේ මෙතෙන්ට ගියාට පස්සේ පේනවා ආස්වාසේ සිදුවෙන වෙලාවේදී ප්‍රස්වාසේ සිදුවෙන්නේ නැහැ. ප්‍රස්වාසේ සිදුවෙන වෙලාවේදී ආස්වාසේ සිදුවෙන්නේ නැහැ. ඒක යෝගාවචරේකට අතෙන් යනකන් තීක්ෂණ බුද්ධියකින් ගිය කෙනාට එහෙම කිව්වහම මේක දැක ගන්න පුළුවන් නේ. ආස්වාස වෙලාවේදී ප්‍රස්වාස වෙන්නේ ප්‍රස්වාස වෙලාවේදී ආස්වාස වෙන්නේ. ඒ නිසා මේ දෙක හාත්පසින්ම වෙනස්. ක්‍රියාවලි දෙකක්. නිසා උත්සාහ කරන්න කියනවා ආස්වාසය කරන වෙලාවේදී මේක ආස්වාසයමයි ප්‍රස්වාසය නෙවෙයි. මේක ප්‍රස්වාසයමයි මේක ආස්වාසය නෙවෙයි මේ දෙක වෙන් කරන්න පුළුවන් නම් ආස්වාසය කියන්නේ හරියට බාහිරේ තිබුණ රූපය වර්ණ රූපය ඇවිල්ලා චක්කු ප්‍රසාදයට වදිනා වගේ හුස්ම රැල්ල ඇතුළට එන වෙලාව. එතකොට හරියට කාමාශවය කියනවා වගේ අවිජ්ජාශවයට ඇතුලේ තියෙන හුස්ම රැල්ල පිටතට යන එක ඇතුලේ ඉඳලා පිටතට වැක්කිරෙන එක ආශ්වාස ගන්න පිටේ ඉඳලා ඇතුලට යන එක මේ දෙක වෙන් කරන්න බැරි නම් ඒ යෝගාවචරයට රූපයක් බලනකොට මේක පිටින් එන එක මේකෙන් ඇතුලෙන් එන එක කියලා හල්ලන්න බෑ නිසා යම් වෙලාවකට යෝගාවචරයට පුළුවන් නම් මේ ඇතුළේන හුස්ම මට මෙහිමයි තේරෙන්නේ ඒක ප්‍රස්වාසය නෙවෙයි ප්‍රස්වාසය මට මේ වෙනස්ලා තේරෙන්නේ මෙහිමයි ආස්වාසය නෙවෙයි කියලා මේ දෙක වෙන් කරන්නේ අර ඉහාට යනකොට අර සූක්ෂම ඇති වෙන පිටේ තියෙන පිටේ ඉඳලා එන සද්ද රූපය හෝ වර්ණ රූපය හෝ ගන්ධ රූපය හෝ රස රූපය හෝ පොට්ටබ්බ රූපය ඇවිල්ලා වදිනකොටම ඇහ හෝ කන හෝ නාසය හෝ දිව හෝ කය හෝ කියන මේ ප්‍රසාද රූපයේ ඒත් එක්කම හිත අනිවාර්යයෙන්ම මනාපයමනාපේ පහල කරනවා. එතකොට ඇවිල්ලා වදිනදී ආරම්මණයේ වශයෙන්ුත් පිළිගන්නදී ద్వාරයේ වශයෙන්ුත් මේ දෙක ගැටීම නිසා ඇතිවෙනා වූ මනාපයේ තදුපපන්නේ වශයෙන්ුත් හැම ඉදි හැම ඉන්ද්‍රියකම දෙකක ගැටුම නිසා පිළුඟක් පයින් ගිනි පුළුඟක් පයින් වර්ණයක් ඇවිල්ලා ඇහැට වදිනකොට පෙනීම සිදු වෙනවා. එතකොට මනාපමනාප දෙක පහළ ඇහැට කනට ඇවිල්ලා සාධයක් වදිනකොට ඇහිම සිදුවන ඇහිමත් එක්කම මේ ඒ තදුපපන්න කියන හටගන්න ඇහිමත් එක්කම මනාපමනාප පහළ වෙනවා. නාසයට ගඳක් වදිනකොට දිවට රසක් වදිනකොට කයට පහසක් වදිනකොට මේ දෙකක ගැටීම නිසා හටගන්නා වූ දේ මේ සරුවච්චන් වහන්සේ මේ පෙන්නපු දේ දැන්ට අවුරුදු 2600ක් පරණ කතාවක්. නමුත් ඒක මේ දෙකක් එකට ගැටීම නිසා අලුත් දෙයක් හට ගන්නවා කියලා කාල් මාක්ස් තුමා කොමියුනිස්ට් ධර්මයේ කිව්වට පස්සේ අපි කොච්චර අවිද්‍යාවක් පස්සේ ගියාද කියනවනම් බුදුහාමුදුරන්ටත් වැඩිය කාල් මාක්ස් තුමා අදහුවා. ඉතින් 38 ඉඳලා 47 දක්වා කාලේ ගත්තොත් ලංකාවේ ප්‍රධානම බෞද්ධ භික්ෂුන් වහන්සේලා කොමියුනිස්ට් ආගම අරගෙන කොමියුනිස්ට් ආගම අදහගෙන ඒකට සම සමාජ කියලා නමක් දාගෙන මුළු දේශපාලන වැඩ පිළිවෙලටම ඡන්දෙ දුන්න සංඝයා. මොකද මේ කාල් මාක්ස් මාගේ ධර්මයේ ඔක්කොම සමසේ සලකනවා ඔක්කොම සීළු දෙනා සහෝදරයෝ වගේ කියලා අර දෙකක් එකතු වෙලා එකක් පහළ වෙනවා කියලා තීසීස් ඇන්ටිතීසීස් ඇන් සින්තසිස් කියලා. එයා මේ සොයාගත්ත දේ පිළිබඳව බුදුන් මේ කාල් මාක්ස් බුදුන්වත් එහයින් කියලා මේ සලකන්න පටන් ගත්තා. එයා කියලා දුන්නේ තෝ දෙක ගැටුම නිසා එකක් පහළ වෙනවා කියන එක. ඊට පස්සේ සයිසෙක් නිව්ටන් එයා කිව්ව අවකාශයේ ගමන් කරන වස්තුවකට මොකක් හරියක් වැදුනොත් අවකාශයේ ගමන් කරන එකේ පිට වෙනස් වෙනවා වැඩිච්ච ප්‍රමාණයට සාපේක්ෂව ප්‍රතික්‍රියාවක් සිදු වෙනවා කියලා. බුදුහාම මේ අයිසෙක් නිව්ටන් කියන්නේ දැන් අපි ඉස්කෝලේ යන කාලේ එimhe බුදුහාමුදුරෝ යල් පැනපු පුස්කාච්ච දෙයක්. අයිසෙක් නිව්ටන් කියපුවා බුද්ධිය අපා ලේසි නෑ. බුදුම සැලකිල්ලක් සැලක. නමුත් හොඳට මතක තියාගන්න ওই අවුරුදු 200 බොරුව කාල් මාක්ස් ධර්මයේ එච්චරවත් නැහැ. ওই බොරුව දැන් ආයෙත් ඔප්පු කරලා ඔය එකම දේ දෙකක ගැටීම නිසා අලුතෙන් එකක් පහළ වෙනවා කියන එක ඉස්සල්ලාම කිව්වේ බුදුහාමුදුරුවෝ කියන බව. දැන් තේරුණාට පස්සේ කාල් මාක්ස්ලා කියන්නේ තාම ධන ගන්නටත් දන්නේ නැති තමන්ගේම අසුචි තමන්ගේම මුත්‍රා කලවම් කරන ලදරුවෙක් බවට පත් වෙලා තියෙනවා. සයිසෙක් නිව්ටන් කියන මනුස්සයව හඳට යන්න මේ අඟහරු ලෝකයට යන සමීකරණ ලිව්වට බුදුරජාණන් වහන්සේ බොහෝම ඉස්සර මේ අවිද්‍යාව පළලා මේ ආසව ධර්ම පැත්තකට තල්ලු කරලා දාලා ඇහැට රූපයක් ගැටෙනකොට පෙනීමක් සිදු වෙනවා ඒ පෙනීමත් එක්ක එක්කම නාපේ එක්කම නාපේ පහළ වෙනවා කිව්වහම අපි කියනවා හරි ගැඹුරුයි හරි අමාරුයි මෙවුවා තේරෙන්නේ නැහැ මෙවුවා මේ සුන් පරිසං මොකද නිබ්බාන පරිසංයුත්ත දේශනා කියලා පැත්තකට දානවා කාල් මාක්ස් තුමා කියනකොට වැඳගෙන යන්නේ රුසියාවට. අයිසෙක් නිව්ටන් කියනකොට මේ නොබෙල් ප්‍රයිස් දෙනවා, ටෙම්පල් සම්මාන දෙනවා, උපාධි දෙනවා, මහාචාර්යකම් දෙනවා, බුදු අම්මේ එහෙම කෙනෙකුගේ රැස්වි දෙනවා. බුදුහාමරණත් වැඩිය. අන්නේ වගේ පචයක් ආපු මිනිහෙක් තමයි මම. මම අවුරුදු 36ක් යනකම් ඕගොල්ලන්ට වැඩිය ওই කුණුහරුප නිසා මගේ ජීවිතේ නාස්ති කරලා තියෙනවා. මම ඒක කුණුහරුප කියන්නෙත් නෑ. මොකද ඒක නිසා අඩු ගානේ මේ බුදුහාමුදුරුවෝ තේරුම් කරගත්ත දේ මේකට සාපේක්ෂව තේරුම් ගන්න පුළුවන් මොකද්ද සමාන්තර දැනුමක් තියෙන නිසා. ඒ නිසා හැම රූපයක් දකින වෙලාවෙදිම හැම සද්දයක් අහන වෙලාව ගන්ධ රස පහස ඉන හැම වෙලාවකම දෙකක ගැටීම නිසා ඇතිවෙනා වූ ඒ ඵලය ద్వාර ආරම්මන තදුවපන්න කියලා මේ තුන දකින්න පුළුවන් නම් යෝගාවචරයට මේ තදුබපන්නය ඇහැට රූපයක් නිසා පහළ වෙන්නා වූ දැකීම කනට සද්දයක් වීම නිසා ඇතිවෙනා වූ ඇහිීම නාසයට ගඳක් වැදීම නිසා ඇතිවෙනා වූ ගඳ දැනීම දිවට රසයක් වැදීම නිසා ඇතිවෙනා වූ රස දැනීම කයට පහසක් ඇතිවීම නිසා ඇතිවෙනා වූ ස්පර්ශය ධර්මයක් මනසට වැතුනාම නිසා ඇතිවෙනා වූ දැනීම කියන මේ හයේ එකම යාන්ත්‍රණය තියෙනවා. එකම දේ සිද්ධ වෙන්නේ. ඉතින් මේ වෙලාවේදී අපි දකින්න රූපයට ආශා වුණොත් දකින්න රූපයට ආශා වෙලා මත් වෙලා මන්දේට ප්‍රමාදයටපත් වුණොත් අපිට කවදාකවත් තේරුම් ගන්න හම්බ වෙන්නේ මේ ආශාව කියන එක මලේ තියෙන එකක් නෙවෙයි හිතේ තිබුණ එකක් ඒක අපේ පැරණි සංඥාවල් වල හැටියට රුචි අරුචිකම් වල හැටියට මේක තිබුණට මත්ුණත් පේන්නේ මේ ආශාවත් මලේ තිබෙන එකක් වගේ ආසාවත් පිටින් ඉඳලා අපි එකක් වගේ. ඉතින් අපි කියන ඉතින් මොකද කරන්නේ? ඉතින් මල ලස්සනයි මම ඉතින් ඒකට බැඳුනා. මම මොකද කරන්නේ? නමුත් බුදුහාමුදුරු කියන මොහොතට මේක වෙන් කළ බලපං බලනකොට තේරෙයි ඒ ආශාව කියන එක උඹේ ඇඟෙන් බැක්කෙන එක. මලක් දකින්න වාරයක් පාස උඹේ ඇඟෙන් බැක්කෙන එකක්. අන්න එතනයි උඹේ විනේ තියෙන්නේ. අතෙත්ති දී අතෙත්ත තීරෝ විනේති ඡන්දං උඹ විනේනේ කරන්න ඕනේ හික්මවන්න ඕනේ දැක ගන්න ඕනේ පාලනය කර ගන්න ඕනේ මල දකින්නකොටම පමාන වේ දකින්නවත් එක්කම සිහිය පිටවල දකින්න දකින්නයි කියලා මෙනෙහි කරලා ඒ දකින්න වේලාවෙදී පහළ වෙච්ච මනාපමනාප දෙක දැක්කනම් එතකොට අඩු ගන්න මේක මලේ වර්ණ රූපේ පිටින් එන එකක් බවත් ආශාව ඇතුලෙන් පිටතට යන එකක් බවත් මේ දෙකේදී 100ක් නැතුව මලට ප්‍රේම කරන්න ගත්තොත් මේ යාන්ත්‍රණය පේන්නේ නැති බවත් අන්ධකාරයකට වැටෙන බවත් අපපටිපත්‍ය අවිද්‍යාව තමයි මේක අහලා නැතිකම මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව තමයි ඒක මලයේ ගතියක් කියලා හිතන එක බැඳීම ආශාව මනාපේ මලයේ ගතියක් කියලා හිතන එක මෙන්න මෙතන තමයි සදාචාරවාදියාට වර්ධින තැන සදාචාරවාදියා පිට ලෝකේ සුද්ධ කරන්න හදනවා. අපේ දරුවන්ට නරක කාමචිත්‍ර පෙන්වන්නට හොඳ නැහැ. මොකද කාමචිත්‍රේ කාමයේ තියෙනවා කියලා ඒගොල්ලෝ හිතනවා. කාමචිත්‍රේ තියෙන කාම ගුණයක් විතරයි. ඒ කා ඒ චිත්‍රේ දකින්නට වැగిරෙන ගතිය ඒ ඒ හිතේ තියෙන ගතිය. ඒ කාමචිත්‍ර නැති වුණාට මේ හිතේ වැగిරෙන ගතිය කවදාකවත් නැති වෙන්නේ. ඉන්ද්‍රි භාවනා සූත්‍රයේදී ඒ ਸਰවචනංශ ළඟට ඒ පාරාසතියේ බ්‍රාහ්මණයේ ගෝලෙක් කෙනවා ආචාර්යයන් වහන්සේගේ ඇවිල්ලා බුදුහාමරට වන්දනා කරන බොහොම නම්බුකාර විදිහට. ඒතර බුදුජානසී කෞරවයක් වශයෙන් අහනවා. උඹ යෙදී ගත කරන Brahmacharya ජීවිතේ නැත්නම් අපි කියමු යෝගාචර ජීවිතයේ ඒ උඹේ බ්‍රාහ්මණය උඹේ ගුරුහාමඳුර උඹේ මේ සාස්ෘණ වංශි මේ ඉන්ද්‍රිය দমনය ගැන කතා කරනවාද කියලා. ඒ කියන්නේ සීලේ බයලජ්ජාව ඉන්ද්‍රිය සංවරේ කතා කරනවා. ඊට පස්සේ කොහේ එහෙමයි එහෙමයි අපි මේ සාස්තුන් වහන්සේත් ඇහැ ඉන්ද්‍රියක් කරගෙන ඒක සංවරේ කතා කරනවා. කන නාසය දිව ඔක්කොම සංවරේ කතා කරනවා. බුදුජනනාති කිව්වා කැමති නැද්ද ඒක මට පොඩ්ඩක් කියලා දෙන්න. අපි දැනගැනීම පිණිස කියන්නේ. ඊට පස්සේ කොහොම මේ ඇහෙන් රූප බලනකොට රූප නිසා ආශාව පහළ වෙනවා. ඒක නිසා රූප බලන්න එපා. කණේ සද්ධාහනකොට ආශාව පහළ වෙනවා. එතකොට කන්න නතු වෙනවා, රාගයට නතු වෙනවා, මත් වෙනවා, මදේට පමාද වෙනවා. ඊට රද්දහන්න එපා. නාසයට ගඳ එනකොට ගඳ නිසා මනාපමනාප පහළ වෙනවා. අපි නතු වෙනවා, ගඳ බලන්න එපා. දිවට රස එනකොට රසය නිසා මේ වගේ ආශාව පහළ වෙනවා, විද්‍යාව පහනවා, රස බලන්න එපා. කයට පහස එනකොට සුඛෝභෝගී ශපස එනකොට ඒ ආශ්‍රව පහන බලන්න එපයි කියලා අපි ඉන්න නිසා අපි පුදුමාකාර ඉන්ද්‍රිය සංවරයකින් අපි රූප බලන්නේ නැතුව සද්ධාහන් නැතුව ගඳ නැතුව රස නැතුව පහස නැතුව අපි ඉතාම සංවර ජීවිතයක් ගත කරනවා කියලා. බුදුජාන් වහන්සේ කියනවා ඉතින් එහෙමනම් පොට්ටේ ඔක්කොම රහත් වෙලා ඉන්න බෑ. රූප බලන්නෙම නෑ. එහෙනම් බීරෝ ඔක්කොම රහත් වෙලා තියෙන්න eBay. කියනකොටම අර පිටතර ලස්සනට විස්තර කරන මනසගේ බෙල්ල කඩා වැටිලා එයා පිළි අර ගන්නවා මේක හරියන ක්‍රමයක් නෙවෙයි. ඒකේ බාහිර රූපවල සුදු ගෑවට කාමී නැති කරාට නොබල හිටියට ඇතුලේ ආසව ධර්ම තියෙන එකට මොකුත් වෙන්නේ නැහැ. කවදා හරි පිනිච්ච දවසේ ඒක මතුවෙනවා. කියලා ආනන්ද බුදුරජාණන් ආනන්ද හාමුදුරන් කියනවා ආනන්ද මේ බාහිර සාසනවලත් මිනිස්සු මේ වගේ දේවල් උගන්වනවා. නමුත් කවම කවදාකවත් ඒ පෞරුෂත්වයේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ මංච රූප නොබල ඉන්නා තාකල් රහතන් වහන්සේ වගේ ඉඳි. රූපය දකපු ගමන් අර තිබුණ හැඟුම් ඔක්කොම මුදාහැරලා කොහේ යනවද කියන්න බෑ. ඒක නිසා කදාහචි කරහචි ලෝකේ uppajjati තථාගතෝ සම්මා සම්බුද්ධෝ උදෙන්සිකන කාලාන්තරයකට පස්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙනවා. උන්වහන්සේත් ඉන්දිය භාවනාවක් ගැන කතා කරනවා. කියනකොට ආනන්ද ස්වාමීන් සිවුර සකස් කළා දණින් වැටිලා ආරාධනා කරන බුදුහාමරන්ට අවසරයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපකදී අනුකම්පාවෙන්. ආර්ය විනී සම්මා සම්බුදුරජාණන් වහන්සේ පෙන්නනේ ඉන්ද්‍රිය භාවනාව අපිට කියලා දෙන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා චක්කුණා රූපන් දිස්වා uppajjati මනාපං uppajjati අමනාපං ඇහැට රූපයක් දැකලා මනාපේ පාලනවා අමතාවේ පාලනවා. යත්වාදීකරණ මේතං අසංගතං වේරන්තං uppajjati පාපකා අකුසල ධම්මා තත්ත සංවරාය ආපජ්ජති. යම් විද්‍යයකට සතිය නැතුව යම් විද්‍යයකට ප්‍රමාදේ වැටිලා විහරණේ කළොත් මේ පහළ වෙන්න පුළුවන් මේ ඇතිවෙච්ච ආශාව නිසා පහළ වෙන්න පුළුවන් කාමාශව භවආශව අවිජ්ජාශව කියන දේවල් ගැන කල්පනා කරලා ඒ කාමාශවේ ආ භවආශවේ අවිජ්ජාශවේ නොයන විදියට හිත සංවර කරගන්නවා බාහිරේ නෙමෙයි සංවර කරන්නේ. තමන්ගේ හිත සංවර කරගන්නවා මේ උපදිච්ච මනාපය මේ ඉපදිච්ච අමනාපය සංකතම් පටිච්ච සමුප්පන්නං ඕලාරිකං කියලා මේක මේ හේතු ප්‍රත්‍ය දෙකකින් හටගත්ත දෙයක් මේක හොඳට අල්ලන්න පුළුවන් බොහොම ගොරෝසුයි බොහොම සංකරයි ඕලාරිකයි මේක සකස් වෙච්ච දෙයක් කියලා මල නෙවෙයි. දැකවත මම මලක් දැකලා කාගේ පහළ වුණා නම් මල නෙවෙයි විනයනේ කරන්න දේ මල දැකීමේදී පහළ වෙන ඒ මනාපය එනකොටම සතිය පිහිටවනවා අප්‍රමාදේ පිහිටවල මේ මල හේතු කරගෙන මෙන්න මට ආසාව පහළ වුණා. ඉතින් මේ ආසාව පහළ වෙනකොටම අපි අර දවල් සාකච්ඡාති ගත්ත විදිහට මල නොදකින්න ඇද්දක වහගන්න කටයුතු කරන එකත් ද කළ යුත්තේ. එහෙම නැත්නම් මේ වෙන දේ මලක් දකින්නකොට මට ඇතුළත ආශාව පහළ වෙනවා. මේක නැවත නැවත වෙන්න දීලා මේ පහළ වෙන මේ අහම්බෙන් දැකගත්ත දේ ස්ථිරසාර කරගෙන මාම කෙලෙසෙන්නේ මල නිසා නෙවෙයි මල දැකීමේදී පහළ වෙච්චි ඇතුලෙන් පහළ වෙච්ච මනාපය නිසායි කියලා දැනගෙන ඒ මනාපය එන්නකොටම කල් නොයවා පමා නොවි දැකගත්තොත් ඒ මනාපයේ ලැත්තන ලොප් වෙන අතර යෝගාවචරයාට මලක් දැකීමෙන් ඇතිවන ආස්වාදයට වඩා වටිනා ධර්මයක් දැකපු නිසා පුදුමාකාර ඇතුළත සන්තෝෂයක් පහළ වෙනවා මල දකින්නට වැඩිය මතුවෙන ආසාව මතුවෙන මනාපේ මතුවෙන අමනාපය එනකොටම දැකීම සංසාරේ කවදාකවත් තිච්ච නැති දෙයක් ඒක කොච්චර මතුවලා ආවත් ආයේ කොච්චර මනාපේ මතුවලා ආවත් දැන් යෝගාචරයේ අතට ඒක නතු වෙලායි තියෙන්නේ යෝගාවචරයේ වශයට අහු වෙලයි තියෙන්නේ. යෝගාවචරයට දාස වෙලයි තියෙන්නේ. ආනේ தත්ත්‍ටි භාවනා කරන එක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ ඉන්ද්‍රිය භාවනාව කියලා. රූප නොවෙන බල සිටීම නෙවෙයි. රූප දකින්නට රූපෙට බයින් එක නෙවෙයි. ඒ රූපෙන් කුප්පන හිත දිහා බලලා මේක මට කිපුනේ ආසාවක් මාර්ගයෙන් මට විනුයි ද්වේෂයක් මාර්ගයෙන් ඒ ආසාව ඒ ද්වේෂය දිහා බලාන හිටියොත් ඒක සංකත දෙයක් ඕලාරික දෙයක් පටිච්ච සමුප්පන්න දෙයක් කියලා ඒ නැවත නැවත පහළ වෙද්දි බලාන හිටියොත් ඒක හරියට මේ ජනපද රෝග කියලා જાතියක් තියෙන්නේ මේ බෝ වෙන රෝග ඔය වසූරිය අරහිමේ කියලා ඒකට කරන්නේ මොකද්ද ඒ ඒකෙම රෝග බීජ ටිකක් අරගෙන පහුරු ගාලා ඇඟේ ගන්නවා ගහපුවාම ඇඟ ඇතුලේ ඒකට ප්‍රතිජීවක හදාගන්න ප්‍රතිජීවක හදාගත්තාම ඒ ඒ ප්‍රතිජීවක සහිත ශරීරයෙන් එයා ගිහිල්ලා රෝග බීජ තියෙන තැනට ගියත් එන්නේ නැලි දෙය ඊට පස්සේ. ඇඟ ඇඟේ ලෑස්තියක් තියෙනවා. ආන් මේ වගේ මේ යෝගාවචරය භාවනා කරනකොට මතුවෙන මේ මනාපේ මතුවෙන මේ අමනාපේ ප්‍රතිජීවකයක් වගේ එන්න තක් වගේ අයින් කරන්න එපා. ඒකෙන් ශරීරේ ශක්තිමත් කරන්න පටන් අරගත්තොත් ඊට පස්සේ මලක් දකින්නකොට මල බලනවත් එක්කම පහළ වෙන ආශාව මල බලනවත් නැත්නම් අපි මල කියලා පාවිච්චි කරන වචන දෙකකට පිපෙන මලක් තියෙනවා පහ කරන මලක් තියෙනවා කක්කවලටත් මල කියනවනේ. දැන් අර පිපෙන මල දකින්නට මනාපේ පහල වෙනවා කක්ක කරන මල දකින්නට අමනාපේ පහල වෙනවා. ඉතින් මනාප මනාප දෙකේ නම් මහ වෙනසක් නැහැ ඔය බාහිර ලෝකේ තිබුණාට දෙකම ආසව. දෙකම අවිද්‍යාව අර මල දැක්කත් මේ මල දැක්කත් පහල වෙනකොට ඒක දිහාම දකින්න පුළුවන් නම් මගේ ප්‍රසිද්ධ කියමනක් තමයි බුදු කුලියකට ගිහිලා මල පූජා කරනකොට අපි මේ මල පූජා කරනකොට සතියෙන් පූජා කරනවා නම් යන්ත්‍රක් ආනිසන්ත ලැබෙනවද වැසිකිළියට ගිහිලා මල පහ කරනකොට ඒ මල පහ කරන දියා හොඳට සතියෙන් ඉන්නවා නම් ඒ හා සමාන කුසල් සිද්ධ වෙනවා අතනත් වැසිකිළියයි මලයි මෙතන ගඳකිළිය අතන ගඳකිළියයි මලයි මෙතන වැසිකිළියයි මලයි දෙකේම තියෙන්නේ එකම ආශව ධර්මයේ එකම අවිද්‍යාව අසනදී දැක්කත් මෙතනදී දැක්කත් පුදුමාකාර වටිනාකමක් තියෙනවා ඒක නිසා කරන හැම වෙලාවකදීම ඒව වළක්වන්න යන්න එපා ඒවා දැකීම කර්මයක් කරලා හිතා ගන්න එපා, සාපයක් කරලා හිතා ගන්න එපා. ඒ දකින දකින අහන අහන වෙලාවේදී මතුවෙන මේ ධර්මතාවය මනාපමනා දෙක බලන්න නම් යෝගාවචරය අපපටිපත්‍ය අවිද්‍යාව දුරු කරගන්න ඕනේ බනහලා. මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාවෙන් දැනගන්න ඕනේ මේ විදිහට බැලුවේ නැත්නම් හිතන්නේ මලේ පින් තියෙනවා, පිපෙන මලේ අසුචි වල පවු තියෙනවා කියලා. මොකේවත් එහෙම පිනක් පවක් නැහැ. පින පවතින බලන මනුස්සයාගේ ඒ අවස්ථාවේ දක්වන සංකල්පවල, ඒ අවස්ථාවේ තියෙන ආකල්පවල. ඒ නිසා සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ මිනිස්සුෙකුට කාම වෙන්නේ Tamangeම සංකල්පයයි. බාහිර දෙයින් කරන්නේ කෞසල දෙන එක විතරයි. ඒ නිසා අවසන්ට හේතු වෙන දේ දැකලා ඒක වළක්වන්න හදනවයි කියන එක නිකන් හරියට ඉස්සර අපේ ගම් වලට ටෙලිග්‍රෑම් කාර්යයක් කෙනකොට ටෙලිග්‍රෑම් එක අතට ගන්නකොටම කලන්ත හැදිලා වැටෙනවා. ඒ ටෙලිග්‍රෑම් එකේ තියෙන මරණයක් ගැන සඳහන් වෙලානේ. දැන් ඉතින් කවුරු මැරුණාද කියලා බලන්නේ වෙවුල වෙවුල තමයි ටෙලිග්‍රෑම් කාර්යය එනකොටමත් වෙවුලා ඉවරයි. පණිවිඩ කාර්යය එනකොටම මෙහෙ බය වෙලා. සමහරට ටෙලිග්‍රෑම් එකේ එන්නත් මේ සම්මුඛ පරීක්ෂණයට එන්න කියලා වෙන්න ඇති. නමුත් ටෙලිග්‍රෑම් කාර්යය එනකොටම බය වෙන්න. වගේ ඒ මල දකින්නකොටම ඒක විනයනය කරන්න හදන මිනිස්සයා මේ තථාගත සම්මා සම්බුද්ධජානහසක මේ ධර්මය හුදු මේ සදාචාරවාදයක් කරගෙන ලෝකේ මට්ටම් කරන්න හදනවා කාම වස්තු නැති කරන්න. මොකද කාමයේ තියෙන වස්තුල කියලා තමයි බුද්ධජානක නේවට කියන කාම ගුණ නියම කාමයේ තියෙන තමන්ගේ සංකල්පවල ඒ සංකල්පය අපි দমনය කරගත යුත්තේ ඒක මතු කරන්න නම් ඒක මතු වෙන්න ඕනේ. ඒ සංකල්ප හරහා හීන විනේනයක් ඉක්මීමක් ගන්න නම් ඒ සංකල්ප රා කෙලස් එන්නම ඕනේ. කෙලස් එද්දිම දකින්න ඕනේ. දැකීමෙන්ම කෙලස් නැති කරනවා මිසක් එන්න කලින් හුඹස් බයෙන් මේක වැඩ කරන්න බෑ. මෙන්න මේ සටන් ක්‍රමය මේ යුද්ධ ක්‍රමයේ කරන කෙනාට අපි කියනවා විපස්සනා යෝගාවචරය. ඒ ලබන විමුක්තියත් පඤ්ඤා විමුක්තියක්. ඉතින් ඒ කෙනාට ඒ රූපයක් දකින්නකොටම ඒ මේ රූපේ වර්ණ సంతානෙ මේකයි හිතේ පහළ වෙච්ච මනාපමනාපේ මේකයි ඒ වර්ණ సంతානෙ පිටින් ඇතුළට ආපු එක වර්ණ ඇති මනාපමනාපේ ඇතුළෙන් පිටතට ගිය එක කියලා දකින්න විශාල සතියක් ඕන විශාල සමාධියක් ඕනේ අන්නේ සතිය සමාධිය ඇති කරගන්නයි අපි මේ පරියන්කේට ඇවිල්ලා ඇත්තක වහගෙන රූප බලන්නෙම නැතුව සද්ද අහන්නෙම නැතුව මේ ආනාපානේ හරහා සතිය ඇති කරගෙන ඒ සතිය අපි ඇති කරගත්ත සතියෙන් යුක්තව රූපයක් බලන වෙලාවේදී දකින්නවා දකින්නවා කියලා සී කරනවා. ඒ දකින්නවා දකින්නවා කියලා සී කරන එකේ අර්ථය මේකයි. මම දැන් යුනිදර්ශනයක් වශයෙන් ගන්නම් අපි සක්මන් කරන වෙලාව ගමු. මේක ඇතුලේ දකින්න නැතුව නෙවෙයි දකින්නවා තමයි. සක්මන් කරන විවිධ දේවල් දකින්නනේ. එතකොට අපි සක්මන කෙලවරදී ලස්සන කුරුල්ලෙක් දැක්ක, ගහක් දැක්ක, තමන ලෙඩ් දැක්ක දකින්නකොට අපි දකින්නවා දකින්නවා කියලා මෙනෙහි කරා නම් ඒකෙන් අදහස් වෙනවා මම බලනවා, දකින්නවා බලනවා කරන මෙනෙහි කරනවා, අහනවා නෙවෙයි, ගඳ බලනවා නෙවෙයි, රස බලනවා නෙවෙයි, පහස ලබනවා නෙවෙයි. ඇහැ මේ දැන් මම සම්බන්ධලා ඉන්නේ ඇහැටයි දැකීමයි කියලා අනෙක් ඉන්ද්‍රයන්ගෙන් හිත වෙන් කරලා හොඳට දැකීමට හිත යොදනවා. එතකොට මේ දැකීම හිත සිදු වෙනකොටම ඒ රූපේම නැවත නැවත නැවත නැවතත් බලබලා ඉන්නවනම් ඒ යෝගාවචරයට තේරෙයි එක්කෝ එකේ මනාපේ නිසයි මේක බලන්නේ එක්කෝ අමනාපේ නිසා බලන්නේ මධ්‍යස්ත දෙයක් දිහා නැවත නැවත මිනිස්සෙක් බලන්නේ බලන්නෙම අධික මනාපයක් අධික වමනාපයක් තියෙන නිසා. එතකොට තමන්න පුළුවන් මේ බැලීම දිගට යන්න නම් දිගටම හිතේ මනාපේ මෝදු වෙන්න ඕන. නැත්නම් අමනාපේ මොහොදු වෙන්න ඕනේ. එතකොට මේ යෝගාවචරය තියෙන සූරකම තමයි හුරුබෝටිකම තමයි දක්ෂකම තමයි මේ දැකීම දිගට සිදුවීමට හේතු වෙන ආශ්‍රවය අවිද්‍යාව මනාපයක් කරා මනාපයක් කරා දිගටම ගලනවා අන්න ඒක දැක්කනම් තමයි තේරුම් ගන්න පුළුවන් මේ මනාප අමනාප දෙක නැති දෙයක් නම් මෙච්චර ආසාවෙන් බලන්නේ මේක එක්ක මනාපේ මේක අමනාපය නමුත් මම මෙතෙන්ද ආවේ මේ পায় පොළවේ ගැටෙනකොට තියෙන වම දකුණ බලන්නයි දැන් වෙලා තියෙන්නේ මොකක්ද දැන් චක්කුන්ත්‍රියට හිත ගිහිලා චක්කු විඥානේ බවටපත් වෙලා ඒකේ මනාප වෙලා ඉන්නවා. ඒ වෙලාවේදී කවදාහක්වත් එතකොට පයේ ස්පර්ශය දැනෙන්නේ දැනගන්න බෑ. හිත මොකද අතෙන්ද ගිහිල්ලා තියෙන්නේ. ඉතින් එතකොට මේක දිහා බලබලා ඉනකොට යෝගාවචරයට දෙක තුනක් වෙන්න පුළුවන්. එකක් තමයි බලන දේ මට දේ ඇතුලින් පහළ වෙච්ච මනාපේ දිහා බලාන ඉන්නකොට ඒක මෙතෙන් දෙන්න ඉස්සලා චේතනාපූර්වක වෙලා බලපෑකක් නෙමෙයි. ඒක ඒ වෙලාවේ පටිච්ච සමුප්පන්නව පහළ වෙච්ච දෙයක්. මේක ඕලාරිකයි ඕන කෙනෙකුට දැක ගන්න පුළුවන්. මේක සංකතයක් සකස් කරන ලද්දක් ඒක දන්නවනම් ඒක දිහාම බලාන හිටියොත් ඒ ඒ කියන අර ප්‍රතිශක්තිය විදලා ප්‍රතිදේහය ඇති වෙච්ච එන්නත විදලා ප්‍රතිදේහය ඇතිවිචි මිනිස්සෙක් රෝග තැනකට ගියා වගේ දැන් මගේ මන අපේ පහළ වෙලා තියෙන කියලා දැනගෙන හිටියොත් ඒකෙන් ඒකට තියෙන බැඳීම අඩු වෙන්න පටන් ගන්නවා. ඒක නිකම්ම මේ විරංජනේ වෙන්න පටන් ගන්නවා. අරගෙන ආපව ඕන කයට හිත අරගෙන පයට හිත අරගෙන සතිය පිහිටවන්න පුළුවන් නැත්තම් මනාප සංසිද්ධිය දැක දැක දන දන භාවනා කර නැත්තම් මෙනෙහි කරගෙන ඉන්න එකනට ඒක විදසුණු උපදේශපතේ ඥානানন্দ සාංශ මෙහිම විස්තරයක් කරනවා මෙනෙහි කරන එකනට දකින්න දකින්න කියලා මෙනෙහි කරනට ඉස්සල්ලාම පුළුවන් රූපයක් රූපයක් කියලා මෙනෙහි කරන බාහිර වස්තුව ඒ කියන්නේ ආරම්මණය ළඟ. එහෙම නැත්නම් දකින්නවා දකින්නවා කියලා මිනී ක්‍රමයන් දකින්නවා දකින්නවා කියලා කියන්නේ චක්කු විඥාන මට්ටමේ. ඊට පස්සේ ඒක තියා බලහිනකොට දැන් දැක්කට අර මනාපගතිය එnde ende ende ende ende ආනාපානෙ තුනී වෙලා යනවා වගේ මනාපගතියත් තුනී වෙන්න පටන් ගන්නවා. එහෙනම් මනාපගතිය තියෙන වශීකృత භාවය නැති වෙන බර. එතකොට යෝගාවචරයට දැනෙනවා දැනෙනවා දැනෙනවා කියලා මිනී කරන්න පුළුවන්. එතකොට ඕනනම් ආය කයට යන්න පුළුවන් නැත්නම් මේක දිහා බලහින් ඉන්නකම් බලහින් ඉන්න පුළුවන් බලහින්කට කිසිම කෙලෙසක් කෙලෙස් වල තියෙන දැඩි ග්‍රාහී ගතිය උපක්‍රමේ උපාදාන ගතිය දුරු වෙන්න පටන් ගන්නවා. ඇත්තටම සක්මන්ට ගියේ නම් මේක බලන්න නෙවෙයි. නමුත් මේක බැලුවත් ඒක භාවනාවට හරවා ගත්තොත් ඒ යෝගාවචරයට තේරුම් අරගන්න පුළුවන් මේ විදිය උපක්‍රමයකින් නැතුව අපි මේ රූපෙදී බලන්න හිටියනම් අපි රූපයේ තියෙන රසගතිය ඇලි බැඳීම ඇති කරන එක මනාපමනාපත් රූපේ මේකක් කියලා හිතාගෙන ඒකට කාමාසවලිමුත් භවසවලිමුත් අවිජ්ජාසවලිමුත් බැඳෙනවා. නමුත් හරියට මේ යාන්ත්‍රණය දැකගත්තා නම් ඒ යෝගාවචරයට රූප බලන වෙලාවේදී සද්ධාහන ගන්ධ බලන රස බලන ඕනම වෙලාවක මේ ධර්මතාවය මතු කර ගැනීම හැකියාව තියෙනවා. හැබැයි කලින් ඇති කරගත්ත සතියක් නැත්නම් කලින් ඇති කරගත්ත සමාධියක් නැත්නම් නීවරණ ධර්ම නැති පරිසරයක නෙවෙයි නම් කවදාකවත් මේ දේ මේ විදිහට කරන්න බෑ. කල්ැතුව සූදානම් වෙලා යන්න ඕනේ. ඒ සූදානම් සහිතව ගියත් මේ අභියෝගශීලී වැඩපිළිවෙල කරන්නේ නැතුව රූපයක් දකින්නට ඇත් දෙක වහගන්න ගියාට හැරිලා පැත්තකට වෙන්න ගියාට මේ ධර්මතාවය දකින්න බෑ. අනිවාර්යයෙන්ම ආශාව මතුවෙන්න දෙන්න ඕනේ. මතුවෙද්දිම ආශාව බලන්න. බල්ල ආශාව නැත්නම් මනාපේ දැක ගන්නා සුල්ලේ හිටියොත් ඒ ආශාව ක්‍රමයෙන් උතුරාගෙන එන බත්තලියකට ඇල්ලතොට ටිකක් දාපුවම ඒක පාරට නිවෙන්න වගේ ඒ ආශාවේ තුනී වීමක් දැක් ගන්න පුළුවන්. අන්න ඒ හරහා ඒ යෝගාවචරයා මේ ආශව ධර්ම මතුවීම එහෙම නැත්නම් අපි කියනවනේ මේ අවිද්‍යාව වැඩ කරන හැටි දැනගත්තොත් ඒ සඳහා විශේෂම මේ විපස්සනා කරන ප්‍රඥා විමුක්ති යෝගාවචරයට ගොඩාක් කල් යන්නේ ඒ ධර්මතාවය තේරුම් ගන්න. පෙරපින් කරලා තියෙනවනම් හරියට මේ කියන කාරණාව තේරෙනවනම් වහාම ක්ෂණ මාත්‍ර වශයෙන් මේක රූපයයි බාහිරින් ආපු දේ මේක ආශාව ඇතුලෙන් ආපු දේ මේ දෙක එකතු වීම නිසායි මම බලන්නෙක් බාටපත් වෙලා තියෙන්නේ නමුත් මේ බව දැනගෙන හිටියොත් රූපේ බැඳීම අඩු වෙනවා කාමාශව අඩු වෙනවා මට හෙටත් මේක බලන්න ලැබේවා කියන දේවල් එන්නේ නැහැ භවසවත් අඩු වෙනවා අවිජ්ජාසවත් අඩු කරගන්න පුළුවන් ඒ නිසා හොඳට මේ අසුවිරු ඥාන ඇති ප්‍රඥාවන්ත යෝගාවචරයට මේ වගේ කරුණු ඇහෙනකොටම ඒ අර කාලයක් තිස්සේ ගినాපු මේ මෝහපටල ඒ අවබෝධය හරහා ඇසීම හරහා සුත්තමේ ඥානෙ හරහත් කැඩෙනවා. එහෙම නැත්නම් භාවනාව හරහත් කඩා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා එවැනි කෙනෙක් මේ බණක් අහගෙන ඉන්නකොට සෝවන් වෙනවා කියන එක අමාරු නෑ. ඇත්තට මේ මනුස්සයා ඒ වෙලාවේ ඒක අවබෝධ කරනවා නෙවෙයි. කලින් කොච්චර දෝ මේක වෙලා තියෙනවා. කලින් මට මල පැන්නුණා, ඉර පැන්නුණා. දැන් කාරණාව තේරෙනවා බනාගෙන ඉන්නකොට. ඒ වගේ කෙනා Taman ඉස්සරහින් තියාගත්ත මූල කර්මස්ථානෙම නෙවෙන්න පුළුවන් නිවන් දකින්නේ. අහම්බෙන් හම්බ වෙච්ච ඇසමත් කරන රූපයක් හරහා වෙන්න පුළුවන්. කන නතු කරන කංකර කර්ණ රසායන සද්දයක් හරහා වෙන්න පුළුවන්. ගඳක් රසක් පහසක් හරහා වෙන්න පුළුවන්. නාගසමාල හමුදුරෝ පින්නපාත යනකොට නාටිකාංගනාවක් නටනවා බීලා මත් වෙලා සංගීත තූර්ය නාද අරගෙන වීදියේ මැද රංගනයක් දක්වනවා. අතරම භික්ෂුවක් විසින් නොබැලිය යුත්තක්. නමුත් මේ ශාන්තික ඇහැ ගැටෙනවා එකපාරටම. ඉතින් මේ වීදියක් මැද ඉතින් බෙර ගහගෙන නටනකොට ඉතින් ඒක ප්‍රසිද්ධයිනේ. ඊට පස්සේ දකින්නකොටම දෙවෙනි චිත්තක්ෂණේ පහළ වුණාලු මේක මාර පාශයක්. මේක බැලුවොත් ඉවරයි. මේකෙන් පාරමෙද අටවලා තියෙන මර උගුලක්. ඒක දකින්නත් එක්ක මේ ස්වාමීන් වහන්සේට ඒ නටන නාටිකාංගනාගෙන් පහළ වෙන කාමරාගේ වෙනුවට මේකේ තියෙන මේ දරුණු බව මාර භාෂයේ දකින්නකොට සක්මන් කරද්දිම පිණ්ඩපාතයද්දිම ස්ත්‍රී රූපයක් දැක දැකම රහත් වෙන්න පුළුවන්කම තිබිලා මොකද ඒ තරම් කල්ැතුව සූදානම් වෙලා හිටපු නිසා ඒ නිසා ඒ වගේ අර ප්‍රඥා විමුක්ති ලබන කෙනාට ඒ විමුක්තිය ලැබෙන්නේ ඉඳගෙන පරියන්කේ ඉඳගෙන භාවනා ශාලාවක වෙන්න වෙන්නේ නෑ ඕන තැනකදී වෙන්න පුළුවන් ඒ ලංකාවේදී වෙච්ච සිද්ධියක් සඳහන් කරලා තියෙනවා මේ කළු දීපකුණේ ඉඳලා ස්වාමින් වහන්සේ තමයි කනුරාධපුරයට එනකොට පාන්දර පිනිපිට යාමේ සිවුර ඇඳගෙන පාත්‍රය කරේ දාගෙන ඇවිල්ලා තියෙනවා යන්තම් අරුණ එනකොට නිකන් කොස්කොල නැටි පේන වෙලාව වෙනකොට ඒ හැමතුරු දැක්කලු ස්ත්‍රියාවක් එනවා නනුරාධපුර පැත්තේ ඉඳලා කැලේට. ඉතින් ඒ කවදාකවත් වෙන්නේ නැති දෙයක්. මොකද තනි ස්ත්‍රියාවක් ඒ වෙලාවේ කොම්මනට හෝ ඒ පාන්දරට එළියට බහින්නේ ඒ ස්ත්‍රියාවත් ඇඟිලි විසි වෙන්න කොමල පාලා hinaවක් දාගෙන ගියාලු යන්නේ. මේ ස්වාමීන් වහන්සේ ස්ත්‍රියව දකින්නකොටම ඒ ස්වාමීන් වහන්සේගේ පෙර නිමිත්තක් පහළ වුණා. ඒ සංස අට්ටික භාවනා හොඳට කරපු කෙනෙක්. අර දත්තට ටික එක පාට මතුණා. ඒ ස්වාමීන් වහන්සේ දත්තට සංඥාවෙන් මේ සක්මන් කරන ගමන් වහාම මේ වර්ණ කසිනයකට හිත ගිහිල්ලා තියෙන්නේ. සුදු පාටට. ඒ සුදු පාටම ඕදාත වශයෙන් මෙනෙහි කරගෙන යනකොට ඒකෙන් චතුත් අධ්‍යයනයට ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේ සක්මන් කරද්දිම නිවන් දැකලා තියෙනවා. බොහොම පීවර ගානයි ඒ ස්ත්‍රියව ගියා. මේ ස්වාමීන්සේ ගත්ත නිමිත්ත හැටියට කාමාශාව පහළුණෙත් නැහැ. භවආශාව පහළුණෙත් නැහැ. ඇටවල සංඥාව ගත්තේ අවිජ්ජාසව පහළ වෙන්නත් ඉඩක් නැහැ. ඒ ස්වාමීන්සේ ඒකෙන් අවිභායතන කසිනයකට ගිහිල්ලා කසිනේ හරහා නිවන් දැකලා ඉස්සරහට යනකොට ඒ ස්ත්‍රිය හොයාගෙන ඉන්න පුරුෂයා මගදී හම්බෙලා අහලා තිනවා අවසරයි ස්වාමීන් වහන්සේ මේ පාර යන ස්ත්‍රියාවක් දැක්කේ නැද්ද කියලා. මොකද මේ වගේ ජනාකීර්ණ පාරවල් නෙවෙයි යෝවා මේ පල්හොරු ගැවසෙන කැලෑ පාරවල්. ඒ ස්වාමීන් වහන්සේ කියලා තමයි ස්ත්‍රියවද්ද පුරුෂයද්ද දන්නේ. දත්තට පෙලක් නම් යනවා දැක්කයි කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ මේ දැකීම හරහා වෙනද කෙනෙකුට නම් ගොම්මනේ හරි හැඳ අඳුරු මොකද්ද මේ අරුණ නැගෙනින් රටි කැලෑ මැදකදී පුරුෂයෙකුට ස්ත්‍රියාවක් දැක්කනම් මොන තරම් කාම අපරාධ සිද්ධ වෙන්න ඉඩ තිබුණාද මොන තරම් පටලවිලි වෙන්න ඉඩ තිබුණා. නමුත් මේ ස්වාමීන් වහන්සේ ගත්තේ ඒ කාමාසෝ භවසෝ අවිජ්ජාසෝ පහළ වෙන වීදියක් නෙවෙයි. අරකින් සංඥාව ගත්තා. ගත්ත ගමන් මේ ස්වාමීන් වහන්සේට පාර පැදුණා. ඉතින් අපිට හිතෙනවා යකෝ දැන් අපි මමම නිසන්වන්නේම හතර සැරයක් භාවනා කළොත් දිනකෝ අපිට නෑනේ නිවන. අර හමුදුරු මේ ඇවිදිද්දි ඉත්‍රි රූපයක් දැකලාම මේ නිවන් දැක්කයි කියලා කියනවා මේවා නිකන් গুপ্ত මේ නිකන් මේ බුද්ධ ආගම පතුරවන්න ගොතාවු කතාවල්ද කියලා හිතෙන්න ඉඩ තියෙනවා. අටුවචාන් වහන්සේලා කියන්නේ තස්සා දන්තන් ටික දන්තත් ටිකං දිස්වා පුබ්බ නිමිත්තං මනසිකරි. තතේව ධීරෝ සතේවසෝ ධීරෝ අරහන්තං අපාපුනි. ඇයගේ දත්තට පෙළ දැකපු මේ ස්වාමීන් වහන්සේට පූර්ව නිමිත්ත පහළ වුණා. පූර්ව නිමිති කියන්නේ කලපුරුදු අට්ටික සංඥා පහළ වුණා. තතේව තේරෝ ධීරෝ ඒ තේ ධීර පුරුෂයා ඒ දියාවට තමන්ගෙන් පහළ වෙන්න පුළුවන් මනාපමනාප දෙක එහෙම නැත්නම් සංකල්ප දිහා බලලා ගත්තේ නෑ මේ ස්ත්‍රියාවක් මං කෙරේ මුකුළු පානවා කියන අදහසක් ගත්තේ උදාසීන අරමුණක් සුදු පාට අරගෙන තත්ේව සෝරෝදී අරහන්තං අපාපුනි ඒකම රහත් වෙන්න හේතුවක් කරගත්තා. ඉතින් ඒකෙදි අපිට කියන්න අමාරු එතෙන්ද මේ සමදි සමාධි භාවනාවක් කරා තෘෂ්ණාව දුරු කිරීමකට වඩා ප්‍රඥා භාවනාවක් කරා අවිද්‍යාව දුරු කිරීමෙන් තමයි ප්‍රඥා විමුක්තියක් තමයි මේ වගේ සුවිශේෂී තැන්වලදී සිද්ධ වෙන්නේ. ඒකට හේතුව ඒ වෙලාවේදී කරන භාවනාවක් නෙමෙයි ඊට කලින් ඒ ස්වාමීන් වහන්සේ කොච්චර දෝ අට්ටික භාවනාවක් කරලා තියෙනවා කොච්චර දෝ ස්ත්‍රී රූපයක් දැකීමේදී පහළ වෙන්න පුළුවන් කෙලස් පිළිබඳව ආදීනව දැනගෙන තියෙනවා මේ තේරම පෙළ ගැහුණා පෙළ ගැහුණාට පස්සේ හිතා ගන්න බැරි තැනකදී මේ අවිද්‍යාවත් ඒ ආශ්‍රව ධර්මත් කිවි යෑම නිසා <clears throat> චීන ආශ්‍රව තත්වෙට ආශ්‍රව නැති තත්වෙටපත් වෙන්න පුළුවන් වුණා. ඉතින් අර කෙලෙස් යම් ආකාරයකින් ඊටාම ශීක්‍රව අපි අපේ සීලයක් කඩාගෙන අපේ තරන්න වෙන්නා වූ කෙලෙසීමකටපත් කරන්න පුළුවන්ද? ඊටත් වැඩි වේගකින් පුළුවන් හොඳට සතිමත් කෙනාට ඒ කෙලෙස් ප්‍රවාහය කපලා ඒකේ ගලන මේ ආශ්‍රව ගලන අවිද්‍යාව කුඩු කරලා දාන්න හැබැයි ඒ සඳහා අවශ්‍ය කරන අඩුම කැඩුම ටික තමයි ඒ වෙනකොටත් පිහිටූප සතියක් තියෙනවා <clears throat> ඒ වෙලාවටත් ඒ ඒ වෙලාව වෙනකොටමත් වඩන ලද සමාධියක් තියෙන්නත් ඕන. ලෑස්තිකම තියෙන්න ඕන. මම මේ කියන්නේ මේ ලෑස්ති වෙලා යන්න ඕන ඕන වෙලාවක මේක මතුවෙන්න පුළුවන්. ඒක මේ හිතලා එන එකක් නෙවෙයි. ඒ ලෑස්තියත් එක්ක කෙලස් වලට බය ගතියක් තිබ්බනම් කෙලෙස් සමාදන් වෙන ගතිය තිබුණා නම් මට බෑ කියන හැඟීම තිබුණා නම් කවදාකවත් වෙනසක් සිදු වෙන්නේ මට පුළුවන් කෙලෙස් වලට වැඩිය සතිය බලවත් මම මේ වෙනකොට සතිය වඩලා තියෙනවා යම් ප්‍රමාණයකට මට යම් ප්‍රමාණයක සමාධිය තියෙනවා ඒ නිසා මේ එන වෙලාවේදී මම මේ කල්ලනවා කියන අර හැකි සංඥාවෙන් යන්න පටන් අරගත්තොත් ඒ මේ යෝගාවචරයට ඔය ඕනම තැනක පැලිතක් අල්ලා ගන්න පුළුවන් ඉතින් ඒක නිසා ආශ්‍රව ධර්ම සහ අවිද්‍යාව අතර තියෙන මේ විස්තරේ විස්තර කරනකොට හුඟක් සූක්ෂම තැනකට අඳගහන යන්න වෙනවා අඳගහන ගිහිල්ලි වෙලා ඒ යෝගාවචර හොඳට වඩලනද සතිය ඇති සමාධිය ඇති මේ ඉස්සලා මේවා ටිකක් විස්තර සහිත දැකපු කෙනෙක් නම් මේක සුද්ධ කියන්නේ මේ කාලය කියන එක නුපුහුණු මනසට කුට්ටි කුට්ටි පේන. පුහුණු මනස ක්ෂණ සම්පත්තිය දන්න මනසට ඊටාම තුනී කොටස් වලට කඩන්න පුළුවන්. පුංචි පුංචි සිද්ධි වලට උදාහරණයක් වශයෙන් කියනවා පිටින් ඇහැට ඇවිල්ලා වදින රූපයක් එතකොටම ඇතුලෙන් පහළ වෙන්නා වූ ආශ්‍රව ධර්මත් ආස්වාසය ප්‍රස්වාසය දෙක වෙන් කරන්නසේ. කාලේ ඊටාම තුනී පෙති වලට කපලා බලලා මේ දෙක වෙන් කරගත්ත දවසේ තමයි ප්‍රඥාවට ඉදේ. මේ දෙක වෙන් කරගත්ත දවසේ තමයි අවිජ්ජාස වේගට නැත්නම් අවිද්‍යාවට ආශ්‍රව ධර්ම දෙකකින් එකට ඉඩ ඉඳ දෙන්නේ නැතුව මම මෙතෙක් කල් හිතුවේ මේ දෙකම එක පැත්තෙන් එන එකක් නේ. නමුත් බලනකොට දැන් මේක මෙහෙන් එන එක මේක මෙහෙන් එන එක කියලා දැක්කා කියලා දකින්නම් මේ ක්ෂණ සම්පත්තිය. එහෙම නැත්නම් අමා නොවි මේක දිහා බලන ගත්තේ මේකට කියනවා අප්‍රමාදී කියලා නැත්තම් සතිය දිනු කරන්න. නිසා සතිය දිනු කරන්න කිව්වොත් අපි රූපයක් බලන වෙලාවේ නිවන් දකීද සද්දයක් අහන වෙලාවේ නිවන් දකීද ගඳක් රසක් පහසක් කල්පනාවක් කියලා ඒක කියන්න බෑ. ඒ මොකද රූප බලනකොට සද්ද අහනකොට ගඳ බලනකොට හැම තැනකදීම සිදුවෙන එකම යාන්ත්‍රණය. එකම සංසිද්ධිය සිද්ධ වෙන්නේ නිසා අපිට කරන්න තියෙන්නේ කොයි වෙලාවක වුණත් ආශ්‍රව එන්න පුළුවන් ඒ වගේම තමයි හොඳට සතියෙන් හිටියොත් ඕනම වෙලාව ආශ්‍රවක්ෂය කරන්න පුළුවන්. ඕනම වෙලාවක විද්‍යාව ඇති වෙන්න පුළුවන්. ඒ කොහොමද ඕනම වෙලාවක අවිද්‍යාව ඇති වෙන්න පුළුවන් නම් අවිද්‍යාව කඩපතන විද්‍යාව. ඒ නිසා එතෙන්දී අකාලික බවක් පේන ඉතින් වහාම එකවර නිකන් අකුණු විදුලියක් කොටනවා වගේ කසිද්ධියක් පේන තියෙනවා මතක තියන්න එක මේ මායාවක්වත් මැජික් එකක්වත් නෙවෙයි අර දිනු කරන ආපු ප්‍රභව ශක්ති ඔක්කොම පෙළ ගැහිමක් එකලස් වීමක් සිදු වෙන්නේ එකලස් වෙච්ච වෙලාවෙම ඒ ප්‍රවාහය කඩලා යනවා එතකොට මේ යෝගාවචර ඉස්ලාම මතයට තේරෙනවා මෙවුවා මේ ප්‍රවාහ වගේ ගැලුවට මේ අතරමැද ගොඩාක් පැලිරි තියෙනවා අන්නේ පැලිරක් හරහා මේකෙන් කැඩුවොත් මුළු දන්වලම කැඩුවා ඒකට කියන්නේ පුරුක්තු ලාක්ෂයිත දන් වල අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන කියලා කොයි පුරුකෙන් කැඩුවත් වලේ කැඩෙනවා. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ මම මෙතනින්මයි කඩන්නේ කියන හැඟීම නෙවෙයි දුර්ලභම තැන බලාගෙන. අර කඩලා දාන්නේ. යන්නේ කඩලා දාන වැඩේට අපිට කියන්න බෑ අපි ප්‍රඥා විමුක්තිය ලබනවද චේතෝ විමුක්තිය ලබනවද කියලා. නමුත් මේ ප්‍රඥා විමුක්තිය ලබන කෙනා හැම වෙලාවෙම හරීම සෙල්ලක්කාරව අවස්ථාවක් ගන්න බලනවා. ඒ අවස්ථාව අරගෙන ඒක ක්ෂණ සම්පත්තිය කියලා කියන්නේ. ඒකෙදී හැකි සංඥාව මතු කරගෙන එන ඕනි අවස්ථාවකට මම මේක මේ මගේ ආයුධය පාවිච්චි කරනවා කියන ආශව දැක ගන්න අසුල්ලේ අවිද්‍යාව දැක ගන්න අසුල්ලේ ගත කරොත් නිකන් ධෛර්ය පිණින් කිරීම පිණිස කියන තියෙන නිවන් නොදැක්කත් ඒ බලන සුළු බැල්මම නිවන වගේ ඒ ඒ විදිහට මේ ප්‍රශ්න දිහා බලන සුළු බැල්මම නිවන වගේ ඒ මනුස්සයාට භික්ෂුව කියලා කියන්න පුළුවන් ස්ත්‍රී වේවා පුරුෂ වේවා එහෙම කෙනාට බුදුරජාණන්සේ කිසි සැකයක් නැතුව ශාක්‍ය පුත්‍ර කියන නම දෙනවා. ශාක්‍ය දීතා කියන නම දෙනවා. මේ දෙන නම අපි බාර ගන්න නැත්තේ අපේ අවිද්‍යාව නිසා. අපි මේකට එලඹ පෙලඹ වාසය කරන්නේ නැති නිසා. ඉතින් ඒ නිසා මේ බණ අහමින් සාභාවනා කරමින් කටයුතු කරනකොට හැම වෙලාවෙම එලඹිලා පෙලඹිලා අප්‍රමාදව සතියෙන් ගත කිරීම වඩ වඩා දියුණු වීම පිණිස මේ අද ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා ශිරු දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා